අපේ අද භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ ඒ අනුව අපිට හම්බෙන ධර්ම සාකච්ඡාවේ දෙවෙනි දවසයි යෙදෙන්නේ. ඉතින් මෙතන ඉන්න උගව දෙනෙක් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච අය. ඒකට ලකුණක් වශයෙන් දැනටමත් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා. අපි ඒක අනුව ධර්ම සාකච්ඡා පටන් ගනිමු. ඉතින් අතරවාරදී කාට හරි අදහස් ප්‍රකාශ කරන්න ඕන ප්‍රශ්න තියෙනවා නම් මේ සාකච්ඡා අතරවාරදී ඉදිරිපත් කරන විදිහට මම ධර්ම සාකච්ඡාය නාමයෙන් ඉල්ලා සිටිනවා. ඒ අතර වාරේ ඒ ආර්දනාව මතින් මම මගේ මේ ලිඛිත ප්‍රශ්න අනුව ඉදිරියට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්නේ යන්නේ මෙහෙමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කය පිළිබඳව නොකඩවා සතිය පැවැත්වීම moment to moment mindful awareness පැවැත්වීම තුලින් සිදුවන්නේ සක්මන පරියංග භාවනා සාර්ථක වීම සඳහා හේතු වීම පමණද නැතොත් උසස් විදර්ශනා ඥානාදී කය පිළිබඳව අඛණ්ඩ සත්‍ය පැවැත්වීම තුළ ලැබිය හැකිද? එසේ වන්නේ නම් මේ සඳහා පෙර සූදානම් වීමට ආනාපාන සතිය දිමින් එම අවස්ථා ග්‍රහණය කර ගැනීමට නාශී නොකිරීමට අවශ්‍ය කරුණු කාරණා පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ප්‍රශ්නේ වරණගලා තියෙන තාලෙට කියන්න ඕන කාරණාව එළි වෙලා නැහැ. නමුත් හිතා ගන්න පුළුවන් මේ කියනවා අඛණ්ඩව සතිය පැවැත්වීම තුළින් සිදුවන්නේ සක්මන පරියන්කේ භාවනා සාර්ථක වීම සඳහා හේතු වීම පමණද කියලා. ඉතින් භාවනා සාර්ථක වීම සඳහා හේතු වෙනවා කියලා කියන්නේ භාවනා සාර්ථකත්වයේ තමයි. ඊගා කොටස අහනවා නැතහොත් උසස් විදර්ශනා ඥාන ආදී කය පිළිබඳ අඛණ්ඩ සතිය තුළ පැවැත්වීම තුළ ලැබිය හැකිද? පළවෙනි එකෙන් ඒක ඉඟි වෙනවා. මොහොතින් මොහොතේ සතිය පවත්නවා නම් අනිවාර්යෙන් භවනා දියුණුව නැති භවනා දියුණුව කියන්නේ විදර්ශනා ඥානාදිය තමයි. එසේ වන්නේ නම් ඒ කියන්නේ හුද්ධ සත්‍ය පැවැත්ම විතරක් නෙවෙයි ඥානය විපස්සනා ඥාන වැඩිමත් සිදු වෙනවා වෙන්නේ නම් කියලා දෙවෙනි ප්‍රශ්න තුන්වෙනි කොටස යනවා. ඒ සඳහා පෙර සූදානම් වීමට එම අවස්ථා ග්‍රහණය කර ගැනීමට නැසි නොකිරීමට අවශ්‍ය කරුණු කාරණා පහදා දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එතන ලේසිම උත්තරේ තමයි භාවනා කරද්දී මේ පරයන්ක ආනාපාන සති භාවනා කරනකොට වගේම අඛණ්ඩ සතිය දාතා ඇවිදී මෙදී වතුර බොනකොට කෑව ගන්නකොට ඒ බොහොම මොහොතක ඒ වගේ ගැඹුරකට යන්න පුළුවන් තමක් ඥානයක් හොයන හැකියාව පිටක් තියෙනවා කියලා වඩා දැනගන්න ඕනේ. ඒ කියන්නේ සක්මණේරි පරියන්කේ නෙමෙයි එදිනදා වැඩවලත්. ඉතින් ඒක පිළිබඳව කියනකොට ගුරුමේ ඉන්න වෙලාවේදී මෝ අපිට උගන්වන පඬිස්වංශ නෙවෙයි ආයි ගෝලෙක් ඉන්න වෙලාවේ මම කමටහන් සුද්ධ කරා. එහෙම නැත්නම් මේ ඒ ස්වාමීන් වහන්සේට අපි රිට්‍රීට් කරනකොට ඒ ස්වාමීන් වහන්සේ මතක් කරා ඔකට ඉංගියක් වශයෙන් යම් කිසි විදියකට අපි පරියන්කේ වාඩි වෙලා භාවනා කරන බොහෝම ලස්සනට භාවනා සිද්ධ වෙගෙන යනවා. සිද්ධ වෙලා යනවා දැන් ඇස් දෙකවත් අරින්න හිතෙන්නේ නැහැ. දැන් නැගිටලා යන්නවත් ඉතින් එතකොට බෙල් එක ගන්නවා. ඉතින් බෙල් එක ගහම ඔක්කොමලා නැගිටලා යනවා. නැගිටලා යනවා ඉතින් එක්කෝ කැම වෙලාවක් මොකක් හරි එකකින් දැන් නැගිටින්න වෙනවා. නමුත් ඒ යෝගාවචරයා ඒ සම්මුතිය අනුව නැගිටින්න උනාට හොඳට සිහියෙන් නැගිටලා ගිහිල්ලා ඊගාවාරේ සක්මනකට නම් යන්නේ අර විපස්සනාවේ පරියංකේදී නැත කරපු විපස්සනා ඥාන වර්ධනය අඛණ්ඩව එහෙමම සක්මනට ගිහිල්ලා සක්මන දිගේ යනවා කියලා කියනවා. සක්මණේදී ත්‍රිපසනා ඥාන වැඩෙනවා. ඊයව විතරයි මර වෙනස් වෙලා තියෙන්නේ. අර ගත්ත ගැම්ම එහෙම අරගෙන යන්න පුළුවන්. ඒක මේ අපරාධ පරියන්කෙන් නැගිටපු නිසා මට ඒක උනේ අලාභයක්. මට මේ මේ ගැම්ම කැඩුනායි කියලා හිතා ගන්න නැතුව එහෙම අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ සක්මණේකින් පස්සේ අපි කියන අතු ගන්න තියෙනවා නැත්තම් නිකන් කොප්ප ටිකක් හොදා ගන්න තියෙනවා මොකක් හරි වැඩක් තියෙනවා කියලා හිතමු. ඒකෙදිත් හොඳට දැනගත්තොත් මම මේ ඉඩම දැන් අතු ගන්නයි තියෙන්නේ. මම කිසි කෙනෙක්ගේ කතා කරන්නේ මම මෙතන ඉඳලා පටන් ගන්න දිගට අතු ගන්නවා කියලා ගියොත් අර සක්මනක් කරගන්න පුළුවන් අතු ගෑමන. තමයි දන්න මේ ටිකයි මම කරන්නේ වැඩිදුර ගන්න දරු නෑ. කර දැහෙන තමයි මෙච්චරක් නිකන් හොදන්න තියෙනවා. එක එක අරගෙන හොදනකොට කාගාරිතික සම්බන්ධ නැත්තම් සංනිවේදන කතා නැත්තම් අර වැඩේ කරන්න පුළුවන් භාවනාවක් විදියට. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් අපේ තේරවාද ශාසනයේ වෙච්ච සීටි සඳහන් කරලා තියෙනවා ඒව හිතා ගන්න බෑ කොහොමද අර මේ අපි මෙච්චර මාස ගණන් ධර්මණ්ඩිය ගොතන උත්සාහ කරත් සමහරලාට මේ උලේ ඉඳදී පෙළේ ඉඳදී වැඩේ සිද්ධ වෙනවා ඒ සර්වඥාන්සේ මේ පින්ඩපාත වඩනකොට මේ මිනිස්සේ කුණගස් හතක් එක උඩ එක බැඳලා කුණගස් හත උඩ බැලන්ස් කරනවා. ඒ කියන්නේ මිනිසුන්ට සර්කස් පෙන්නනවා. මිනිස්සයා මේ උණගස් ඉත ඔක්කොම ඒ මිනිස්සයා දිහා බලනවා. ඒ මිනිස්සයා බුදුහාමුදුරන්ට වන්දනා කරනවා ඉරියව කඩා ගන්න නැතුව. බොහොම ගෞරවයෙන් වන්දනා කරන බුදුහාමුදුර යටින් ඉඳලා කියනවා උඹට තේරෙනවද මේ මුල පැත්තත් දැන් නිදහස්? අග පැත්තත් නිදහස්, මැද නිදහසත් නිදහස් කියලා නම් ඔබ සම්පූර්ණයෙන්ම නිදහස් කියනවා. ඒක අහනකොටම රහත් වෙනවා. උන ගහවට බැලන්ස් කරගෙන ඉන්නකොට මේ පැත්ත නිදහස්නේ කොහොමද? පිටපැත්ත පැත්ත නිදහස්. මැද තියෙන්නේ බුදුන් කියනවා මේ මුල නිදහස්, අග නිදහස් ඔබ මැදත් නිදහස් කියලා නම් ඔබ ඒකෙන්ම නිදහස් කියනකොට උණවිලිය උඩ බැලන්ස් කරගෙන ඉඳද්දී rahat වෙනවා. උණගස්තුරට නම් නගින්න යන්න එපා මං කිව්වද? එහෙමම කරන්න ඕනේ ඕන දෙයක් කරන ගමන් අර ගත්ත ගැම්ම තියෙනවනම් ඒ ඉරියව්ව කියලා කියන්නේ හුදු සංඥාවක් විතරයි කියලා හිතාගන්න. ඉරියව්ව මේ ගෑනුකම පිටිමිකම හුදු සංඥාවක් ඕක අල්ලගෙන ඉන්න තාක්කල් ලෝකෙන් අපිව නිදහස් කරන්නේ නැහැ. එනිසා අපි ඉරියව්වේ පරියංක ඉරියව්වේ දීලා සතිය ඊට හලහප්පලා පෙන්නනවා සක්මන් ඉරියව්වේ. සක්මන් ඉරියව්වේ ඩාලිවල හොඳටම හැලහප්පෙන එදිනදා වැඩවලට දැම්මට පස්සේ මේ ඉඳගෙනද කරන්නේ මේ හිතගෙනද කරන්නේ කියන එක හිතේ සංඥාවක් මිසක් අයවා මේ හිතට අපි පටවපු දේවල් මිසක් භාවනා හිතට ඔය එකක්වත් මායින් කරන්නේ. ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි ඒ මිනිස්යාට ඒ වෙලාවේ ඊට අවබෝධ කරගන්න ලැබුණේ අර පෙර භවයන්හි මනස පුහුණු කරගෙන ඒ තන්ට තිබුණ නිසාද ස්වාමීන් වහන්සේ? ඊට ඒ මිනිස්යාගෙන් තමයි අහන්න දෙන්නේ මගෙන් අහනට වැඩිය. ඉතින් එහෙම කී හැකියි අපිට. එහෙම නැත්නම් එතන ළඟ ඉන්න කට්ටිය රහත් වෙන්න බෑ. බිම හිටපු කට්ටිය විවේකයට හේතු දෙන මේ උඩ නිදහස් නගර නිදහස් කතා නෑ ඒ හිතගෙන ඉන්න නිසා බුදුහාමරක පැත්ත බලනවා හිතගෙන හිටියත් උඩ හිටියත් එකමයි. ඒ වචනේ ඇහුනේ අරමියට විතරයි නිත අවුරුදු දුනිය මනසට විතරයි. නමුත් බුදුජනනාංශය යාට විතරක් ටෙලිෆෝන් කරලා සෙල්ෆෝන් එකකින් කිව්ව නෙවෙයිනේ. අනික කලිට අවුරුදු දුන්නේ නෑ. ඒත් ළඟටම හාමුදුරන්ට අවුරුදු දුන්නේත් නෑ. එයාට තමයි මේ පණිවිඩය ගියේ ආවෝද ගා. ඒවා ඉතින් අර මේ ඉර පායනකොට උඩන මතුවලා තිබුණ නෙළුම් විතරක් පිපෙනවා. වතුරට තියෙන නෙළුම් පිපෙන්නේත් නැහැ. ඉර පැවි නැත්තම් පිපෙන්නේත් නැහැ. ඒක නිසා ඒවා අසිරිමත් සිද්ධි ඉතින් අපි කොහොමද දන්නේ අපිට පාරමිතා නැහැ කියලා? අපි කොහොමද දන්නේ අපි පිටිලද නැද්ද කියලා? ඒ නිසා අපිත් හිතන තියෙන්නේ හැකි සංඥාවේ මේ වගේ තැනකට ඇවිල්ලා මේ භාවනා කරන්න එසේ මෙසේ පිනක් නැතුව පුළුවන්. මං එහෙනම් නේද? ඒකම සමාදම් වෙන එකයි තියෙන්නේ. භාවනා නිවන් දැක්කේ නැතත් කමන්නේ. දැන් භාවනා කරනවා. ඒසොර නිවන් දැක්ක වගේ තමයි ඉන්නේ. මට අරක හම්බුන්නේ නැහැ, මේක හම්බුන්නේ නැහැ කිව්වොත් ඒක හැමදාම චරිචුරු තමයි. ඒ නිසා රජෙක් වෙන්න ඕන රජෙක් වගේ හැසිරෙන්නයි කියලා කියනවා. රජෙක් වගේ වෙන්න බෑ වසලෙක් වගේ හැසිරලා. නිසා අපි මම පැවිදි වෙන්න ඉස්සලා ගිය වෙලාවේදී මේ වල්පොල රාහුල හඳුර හම්බුණා. ඊට පස්සේ මට හරි ආසාවක් තිබුණා ඒ කාලේ මේ පැවිද්දෙක් වෙන්න පැවිදි වෙන්න ආසාව. ඒ ජේසුස්වහන්සේ දන්නවා කතාව. ඊට පස්සේ කියනවා කොහොමඩක්ක මහත්යෝ මේ මහානකමයි රහත්කමේ කිසි වෙනසක් නැහැ කිව්වේ. මේක කරන්න බෑ කිව්ව රහත් වෙන්න තුරු. මහාන වෙලා රහත් වෙන එක වෙන කතාවක් තමයි. නමුත් මේ මහානකමට සතුටෙන් ගියාට පස්සේ ඉතින් රහත් වුණා වගේ තමයි. ඉතින් ආයේ මේ තාම මොනවද ආයේ හම්බෙන්නේ තියෙන්නේ. එතකොට මේ මනුස්සයා ඒකේ සතුට වෙනවා. දකින්න කට්ටියට සතුටක් තියෙනවා. එච්චරයි. ඉතින් මහාන වෙන එක වෙන දෙයක්, රහත් වෙන එක වෙන දෙයක්. අනේ මම මහන්නවා මට රහත් වෙන්න බෑ කියලා අඬන්න පටන් ගත්තොත් කවදාකවත් රහත් වෙන්න හම්බ වෙන්නේ නෑ. නිසා අපිට මේ ලැබිලා තියෙන බුද්ධෝත්පාද කාලේ අපි නිතරම මෙනෙහි කරන්න ඕනේ කොච්චර කල් පාරමිතා පුරලා ඊට පස්සේ ලැබිච්ච මේ මනුස්සාත්ම භාවය. ඉගේ අතප්පයක් කර වෙන්නේ නැතුව මේ හම්බෙලා තියෙන gediya පිටින් හම්බෙලා තියෙන එක. ඒ වගේම කල්යාණ බණ අහන්න හම්බෙන එක, කල්යාණ මිත්‍රව දකින්න එක, ලෝකේ පැවිද්ද තියෙන එක. මේ ටික දිහා බලනකොට අපි කොච්චරවත් කල්පනා කරන්නේ මේ කුරුලාවක් ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් කන කහනවා, දතේ කැක්කමක්, බඩේ කැක්කමක් කිය කියන්නේ ඉන්නේ කොච්චරක. අයියෝ කියලා වැඩක් නැහැ. මේ හම්බෙලා තියෙන ඔක්කොමත් හරි අර කන කැහිල්ලත් හරි. ඔය මෝඩ කමඩ බෙහෙත් තියනවාද? නිසංස කියන මම උඹලට පෙන්ලා දීලා තියෙනවා දුෂ්කර කාරණා හතක්. ඒ හතම ලැබිලා තියෙන්නේ. උඹලා දවසට කීතරක් ඔක මෙනෙහි කරනවා. මෙනෙහි කරන්නේ මොකද්ද? අල්ලපු ගෙදර අඟල් 32 ටෙලිවිෂන් එකක් තියෙනවා. අපි ළඟ තියෙන 18 එකක් කියලා ඕන්න කල්පනා වෙන දේවල්. ඉතින් කොහෙද කොටේ? ඒ නිසා බුදුහාමුදුරන්ගේ වචනේ කියන එක මම කියන්නේ ජීවිතේ මල් අපි විහිම්පල් කියලා. හැම කාරණාවක් හොයාගන්නව පශ්චාත්තාප වෙන්නේ. ඒක ලියලා අල්ලපු ගෙදරට කතා කරලා කියනවා හරි වැඩේ මට මේක නෑ ඕක නෑ කියලා. එයාත් කියනවා පොඩ්ඩක් ඉඳකෝ මටත් අරක නෑ මේක නෑ කියලා. ඉතින් දවස ගෙවෙනවා දන්නේ මේ නැති බැරිකම් කතා කරන්නේ. ඉතින් බුදුහාමුදුර කියනවා මට ඒ කොන්ත්‍රාත් බාර ගන්න බෑ. උඹලා එහෙම නෑ බෑ කියන જાතියක් නම් නෑ බෑම තමයි. ඒ නිසා ඇති ඇති සංඥාව ගණ්ඩායි අපි මේ සතිය ඉස්සර කරගෙන යන්න හදන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ නවමහා විතක්ක පිළිබඳ විස්තරයක් කරනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මම කියනවා මේකට පංසුදෝන සූත්‍රය කියලා සූත්‍රයක් අනුව අපි රිට්‍රීට් එකක් කරා. ඒකේ හොඳටම විස්තර වෙනවා ඒකේ. මම නම් වශයෙන් මතක් කරන්න මේ ප්‍රශ්නෙට කරන ගෞරවයක් වශයෙන් නවමහවිතක්ක කියනකොට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා ප්‍රධාන වශයෙන්ම කෙලස් බර්ජ විතක්ක තුනක් තියෙනවා. කාමී විතක් කියලා කියන්නේ රූප බලන ආසාව පිළිබඳ විතක්ක. ශබ්ද, ගන්ධ, රස, පහස පිළිබඳ කොයි වෙලාවෙත් හිතන හිත හිත ඉන්නවා අපි. කාම විතක්ක කියන ව්‍යාපාද විතක් කියලා කියන්නේ අරුන් නැසේවා, කවුරු හරි මගේ හතුරු නැසේවා, විරුද්ධ පක්ෂේ පරදීවා ඒ පැත්තට යන හිතේ. වීංසහිතීලි කියලා කියන්නේ අර මනුස්සයට මම කිව්වට හරියන්නේ ඒ මනුස්සයට මොකක් හරි ගන්ධයක් අදින්න ඕනේ. එක්ක වෙස්සමක් ගහන්න ඕනේ. එහෙම නැත්නම් මනුස්සයට බොරුවක් කපන්න ඕනේ කියලා කවුරු හරි වනස්හිතවිලි වැඩ කරනවා. ওই තුන අනිවාර්යයෙන්ම වීතික්‍රමන මට්ටමේවා ඒවා නාමාවිතක්කවල දකින්නකොටම දුරු කළ යුතු පහන සංඥා වර්තයෙන් සරුවචනංශය සඳහන් කරලා තියෙනවා. ඒ හය කීකරු කරගත්තයි කියලා කියන්නේ නීවරණ ධර්ම යටපත් කරගත්තා. ඊට පස්සේ යට මට්ටමේ විතක්ක හයක් තියෙනවා. ඒවා බැලුව බැලමට බොහොම සුන්දරයි. බොහොම මිත්‍ර ස්වරූපයි. නමුත් ඒවා පාප මේ නරක පැත්තට වැඩ කරන්නේ. ඒ විතක්ක ජනපද විතක්ක, අමර විතක්ක, අනවඤ්ඤතාපටි සංයුත්ත විතක්ක, පරානුද්යතාපටි සංයුත්ත විතක්ක, ලාභ සක්කාර පරිසංයුත්ත විතක්ක කියලා හයක් තියෙනවා. සිංහලෙන් කියනවා නම් අමර විතක්ක කියලා කියන්නේ මම මේ වෙනකොට එක එක ලෙඩ රෝග වලින් පෙළෙනවා. ඒ හේතුව මම වැරදිවල් කාපු නිසා, වැරදිවල් කරපු නිසා මම මින් ඉදිරියට නම් කිසිම ලෙඩක් වෙන්නේ නැහැ. මම නියම ආහාර ගන්නවා නියම ව්‍යායාම කරනවා ඊට පස්සේ නම් කවදාකවත් ලෙඩ වෙන්නේ නැහැ මැරෙන්නේ නැහැ කියලා හිතනින්. ඒකට හිතනවා. ඉතින් ඒකල හිතන ඉතින් මම ගන්නේ හිතන්නේ මේක හොඳ දෙයක් නේ. ඉතින් ඒක විතක්කයක් බව දන්නේ මේකෙන් අපේ ජීවිතේ සැහැණ කාලයක් ගත වෙනවා. අනවඤ්ඤති පරිසංයුක්ත විතක් කියලා කියන්නේ මම මේ වෙනකොට මේ මේ නිින්දා ලැබලා තියෙනවා. මට මිනිස්සු අවඥා කරනවා. අරක නිසා මේක නිසා මම මනතනම් මින් මනතනම් අය කවදාකවත් කාගෙන්වත් බැනුම් අහන්න වැඩක් කරන්නේ නැහැ කියලා අනවඤ්ඤති පරිසංයුක්ත විතක්ක විතරයි. එහෙම නැත්නම් පරානුද්යතා පරිසංයුක්ත විතක් කියනවා මම නම් මේ මට්ටමේ ඉන්නවා අනේ මගේ අසල්වැසියන්ට උදව් කරන්න ඕනේ නැති බැරයට උදව් කරන්න ඕනේ ලෙඩ වෙච්ච අයට උදව් කරන්න ඕනේ කියලා අනුන්ට උදව් කිරීම පිළිබඳව මේ භාවනා කරන වෙලාවේ කල්පනා කර කර ආයේ ලාභ සත්කාර පරිසංයුක්ත විතක් කියලා කියන්නේ මම හැම වෙලාවෙම මේ භාවනා කරන්නේ බිස්නස් අදහසින් මොන විදියෙන් හරි මේ කීර්ති ප්‍රශංසා ලාභ වැඩි කරගන්න අදහසින් ඒකත් බුදුහාමර එපයි කියලා තියෙනවා. ඊට පස්සේ මේ ඥාති විතර්ක කියලා જાතියක් තියෙනවා. ඔක්කොම ඥාතින් අමතක කළා මේ හැවිලා ආයෙත් කල්පනා කර කර ඉන්න. දෙමාපියෝ ගැන, දරුවෝ ගැන, වතු පිටි ගැන කල්පනා කර කර ඉන්න. ඒකම කාලේ නාස්ති කරනවා. එන්න මේ වගේ විතර්ක නමයක් තියෙනවා. ඒවා බැලුව බැලමට සමාජශීලී වගේ පේන්නේ. නමුත් අපරාධේ භාවනා කරලා වටිනා කාලේ නාස්ති කළා ගන්න. ඒ නිසා මේ ස්වરૂප වශයෙන් පාපගතයක් පේන්න නැහැ. නමුත් විශාල වශයෙන් අපේ කාලය නාස්ති කළා දානවා. ඉතින් මේ වෙයිදී අහුවෙනවා මේ උගාක් වෙලාට අහුවෙන සම්ප්‍රදාන කුල බෞද්ධයා. සම්ප්‍රදාන කුල බෞද්ධයා මේ වගේ මේ නිවරණ නැති වෙච්ච ගමන් මේ වගේ එකකින් තමයි කාලය නාස්ති කරන්නේ. ඉතින් ඒක වැරදි කියලා කිව්වට පිළිගන්න ලෑස්තිත් නැහැ. ඥාතින් ගැන කල්පනා කරන එක වැරදි නෑ කියලා හිතනවා. අනුට අනුකම්පා කරන එක වැරදි නෑයි කියලා හිතනවා. බැනුම් අහන්න නැතුව ඉඳ කල්පනා කරන එක වැරදි නෑ කියලා හිත නමුත් මම විතර්ක හුදු නිකන් මේ මේ හිතේ පැහැවෙන ගොජ දාන නරක දේවල් ඒකත් නැත්තම් ඊට වැඩිය හොඳයි. ඒ නිසා මේ ඔක්කොම එකතු කරලා අටුවාචාරින් වහන්සලා නව මහ විතක්ක කියලා පෙන්ලා දීලා තියෙනවා මේ මම හිතන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ උදාන ගාතාවක වෙන්නේ නැති ඇත්තේ යස්ස විතක්ඛා විදූපිතා සියලු විතර්කයන් දවා හලු කරන ලද්දා වූ කියලා කියනවා. මොනම විතර්කයක්වත් නැහැ. කාම ව්‍යාපාද විහිංසා කියන නරක දේවල් නෙවෙයි මේ නිකන් නිකන් ඉනවට බුලත් අපන චුංගම් අපන වගේ කරන විතර්කත් නැහැ. හිත ඒ තරමටම පිරිසුදු වෙනවා. ඒ රහතන් වහන්සේලාගේ ಗುಣ ගායනා කරනකොට එහෙම තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක පිළිබඳ වැඩිපුර විස්තර පංසුදෝන සූත්‍රයේ මම හිතන්නේ දැන් සුමානකට ඉතිරිසලා ඒකනේ ඉන්ටර්නෙට් එකට ඇවිල්ලා තිබුණා. ගරු ස්වාමීන් වහන්සේ දානේ ගැනීමට යාමේදී හා දානේ බෙදා වෙන් කරගත් පසු බෙදාගත් පසු සහ දානේ ගන්න අතරදී සිටිවිය ප්‍රතිවේක්ෂා පැහැදිලි කරන්න. මේක භික්ෂුන් වහන්සේලාට ලියපෙක තියෙනවා මේ පිටක් පිටක් පාසා මෙනේ කරන්නයි කියලා. පරිසංකායෝනිසෝ පින්ඩපාතම් පරිසේවාමි නීවදවාය නමදාය නමණ්ඩනාය නවිභූෂනාය යාවදේව ීමස්ස කායස්ස තිතිය යාපනාය විහිංසු උපරතිය භ්‍රමචර්යානුග්ගහය ඉති පුරාණංච වේදනං පටියං කාමේ නවංච වේදනං උපාදේශාමි යාත්‍රාච මේ භවිසති අනවජ්‍යතාච පාසු විහාරෝචාති දිග ෆෝමියුලා එකක් තියෙන්නේ මම මේ නුවණින් යුක්තෝ මේ ප්‍රිය ආහාර වළඳනවා පින්නපාතේ ඒක කායික ජවයේ ඉදීම සඳහා නෙවෙයි නේව දවාය නමදාය මදය තරුණ ඔදේ මදේ නැංගීම සඳහා නෙවෙයි න මණ්ඩනාය මස්පිඩු වර්ධනය කිරීම සඳහා නෙවෙයි විභූෂණය විභූෂණය පිණිස නැත්තම් රූපාලංකාරය පිණිස නොවේ මේ ආහාර ගන්නෙ ඉති පුරාණංච නේ නමදායන විභූෂණා යාවදේව ඉමස්ස කායස්ස තිතියා යාපනාය හුදු මේ කයේ පැවැත්ම සඳහා පමණයි නැත්නම් මේ හුද්ද කය පවත්වන්න බෑ ආහාර නැතුව ඒ සඳහා පමණයි Brahmacharya අනුග්‍රහය. මේක නැතුනොත් මට බණ භාවනා කරගන්න බෑ. සීල සමාධි ප්‍රඥා පුරවන්න බෑ. ඒ නිසා Brahmacharya අනුග්‍රහය පිණිසයි මේකෙන් මං බඩගිනි දුක නිවනවා. තිබිච්ච පරණ දුක නිවනවා. කෑපත රෝගය කියලා අලුත් රෝග එනවනේ කාල වැඩි වෙලා ඒක ඇති කරගන්නේ නැහැ. ඒ කියන්නේ විස්මෘත්තාවය කියලා කියන්නේ. ඒක වෙන රෝගයක්. කෑම නිසා ඇති වෙන රෝගයක්. මම තිබුණේ රෝග නැති කරගන්නවා අලුතෙන් රෝග ඇති කරන්නේත් නැහැ. පුරාණංච වේදනම් පටියංකාවේ නවංච වේදනන උපාදේශාම යාත්‍රාචමේ භවිෂති මෙමත්ින් මගේ හුදු යැපීම වේවා යාත්‍රාචමේ භවිෂති අනවජ්‍යතාච පහසු විහාරෝ ජාති මම නිවැරදි ජීවිතයක් මේ ලබා ගැනීම සඳහා විතරයි කන්නේ කියලා පිටක් පිටක් පාස ප්‍රතිවේක්ෂ කරන්න කියනවා ඒක සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාට නැත්නම් සාමණේර පැවිදි දෙන්න ඉස්සෙල්ලා කටපාඩම් කරනවා කටපාඩම් කරලා පින්නපාතේ බාර ගන්නකොටත් පින්නපාතේ යනකොටත් අනනකොටත් කනකොටත් දිගටම ප්‍රතිවීක්ෂා කරන්නයි කියලා කියනවා මේ සතිය පිහිටුවා ගන්න පුහුණු කළා නැත්තම්. එහෙම නැත්තම් හොඳට සතියෙන් යුක්තව ආහාර ගන්නකොට එහෙම ප්‍රතිවීක්ෂා නොකලත් ඒ කාරණාව සිද්ධ වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ මාර්ග දර්ශන අවස්ථාවේ දුක්ඛ සමුණය දුක්ඛ සමුදය පමණක් භාවනා මනස්කාට හසුන බවත් නිරෝධ මාර්ගයන් වේනුව සිදුවන ධර්මතාවයක් යනු යනුත් හැඟේ මේ නිවැරදිව වඩාත් පැහැදිලි කිරීමක් කර දෙන්න මේක තමයි කියන්නේ සාමාන්‍ය චතුරාර්ය සත්‍යයේ යෝගාවචරයට අදාළ වෙන්නේ මුල් සත්‍ය දෙක පමණයි දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි නිරෝධ සත්‍ය මාර්ග සත්‍යයි යෝගාවචරය වකීමට එන්නේ ඒක මේ මේ ලෝකෙට අයිති දේවල් නෙවෙයි. ඒ නිසා යෝගාවචරය වග වෙන්න ඕනේ දුක්ඛ සත්‍ය හාත්පසින් දැනගන්නත් සමුදේ සත්‍ය වශයෙන් කාමයේ ආත්පසින් දුරු කිරීමටත් තමයි කටයුතු කරන්න නිසා මේක සාමාන්‍යයෙන් අටුවාවේ කියලා තියෙන කතාවක් ඒක මේ භාවනාවකින් කරගෙන යනකොටත් හොඳටම තේරෙනවා යෝගාවචරය වග වෙන්න ඕනේ පළවෙනි සත්‍ය දෙකට පමණයි. අනික කියුවා මේ අවබෝධය තුලින් අවබෝධය නිසා Tamanට ලැබෙන ලාභ. රාතන් වහන්සේලා පිරිනුවන් පෑපසු උන්වහන්සේලාගේ භෂ්මාවශේෂ මුතුමැණික් හෝ පලිඟු බවට පත්වීම අනිවාර්යෙන්ම සිදුවන්නක්ද? මේක ඇත්තේ මෙහෙම එකක් මේ එහෙම සඳහන් වෙලා නැහැ. නමුත් සමහර මේ බුරුමේ කට්ටියක අදහසක් තියෙනවා මේ උන්වහන්සේලා අදිෂ්ඨාන කළා තිබ්බොත් මේ ඒක නිින්නකම් මේ බොහොම නිහතමානීව ගත කරන කාටවත් අඟවන්නේ නැතුව නමුත් මේ ශාසනීය පැවැත්ම සඳහා මරණ චිත්තක්ෂණය හෙලි කරනවා ඒත් හරියට මේ වෙලාවේ උපස්ථායකෙක් ඇහුවොත් ඒක ਸਰවචනාසේ දස ධම්ම සූත්‍රයේ කියලා තියෙනවා මේ පච්චිමේ කාලේ සබ්‍රක්‍මචාරී පුට්ටෝන මංක භවිසාමීති කියලා මරණ මොහොතදී සබ්‍රපචාරින් වහන්සේ නමක් ඇවිල්ලා උපස්ථායකෙක් ඇවිල්ලා ඔබ වහන්සේගේ ජීවිතේ සාර්ථකද කියලා ඇහුවොත් මකුණු වී උත්තර දෙන්න ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ. ඒක සඳහා අලමරිය ඥාන දර්ශන විසුද්ධිය තියෙන්න ඕනේ. අරිය ඥාන දර්ශන විසුද්ධිය. එහෙම නැත්නම් අදිෂ්ඨාන කරනවලු මම මේ පින්නම් පැයට පස්සේ ඒ භස්මාවශේෂ වල ධාතු තැම්පත් වෙන්නේ කියලා. ඉතින් මේක උග්‍රව පිළිගන්න බුරුම කට්ටිය. බුදුමේ ප්‍රසිද්ධව පිළිගන්නවා. ඒ නිසා මේ ඒගොල්ලෝ ඉන්නකොමුත් ගෞරව ලැබපු බෞසුත ගුණදර සුතදර ස්වාමීන් වහන්සේලාගේ ධාතු බලලා තමයි තීන්දු කරන්නේ රහතන් වහන්සේ නමක්ද නැද්ද කියලා. නමුත් ඒක ත්‍රිපිටකයේ තියෙන තන කතාවක් නෙවෙයි මේ. ඒක මේ මෑත කාලේ පසු කාලේ ඉන්න බෞද්ධ සාහිත්‍යයේ එකතු වෙච්ච දෙයක්. අනිවාර්යයෙන්ම වේ යුතුයි කියලා සඳහන් වෙලා නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බොහෝ විට good vibrations ගැන සඳහන් කරනවා. මේ උපාසිකාවන්ට භාවනා කිරීමට අවස්ථාදීම එවැනි තත්වයකට නිරාවරණ වීමක් හේතු පවසනවා. මෙම ස්ථානයේ රහතන් වහන්සේලා ජීවමාන පවතින්නේද තායිලන්තය වැනි රටවල රහතන් වහන්සේලා වැඩ සිටි බව සිටින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අතර ලංකාවේ ඉලසනවන්නේ මන්ද මේක මේ අර ඉස්සලවේ ධාතු කතාවේ තියෙන එකක් වගේ තමයි ඒ මේ සරුවචනාංශේ ශාසනය ඇතුලේ සඳහන් කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට සහ භික්ෂුණීන් වහන්සේලාට අනියමාර්ථයෙන් ಗುಣ වසහාගෙන ජීවත් වෙන්නේ කියලා. කවදාකවත් තමයිගේ ಗುಣ මවා පාණ්ඩ යන්න එපා. ඒක උපාසක උපාසිකාවන්ට එච්චර අදාළ නැහැ. භික්ෂු භික්ෂුණීන්ට අදාළයි. ඉතින් ඒක නිසා මේ උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කරන්න යන්න එපයි කියලා මේ ගියත්තන්ඩෝ එහෙම නැත්නම් අනිකුත් අයට මේක ශාසනය වර්ධනයට ලොකු බාධාවක් කියලා ප්‍රකාශ කරනවා නම් හොඳයි කියලා ලංකාවෙත් මත ප්‍රකාශ වෙලා තිනවා මෑත කාලේ කියලා තිනවා. ඉතින් ඒ අනුව මේ තායිලන්ත වගේ රටවල් වල ඒ ස්වාමීන් වහන්සේලා ප්‍රසිද්ධ කරනටත් වැඩිය දායක දායකාව විසින් මේ කියන ආසවල ගාව මේ මේ මේ දේවල් තියෙනවා කියලා ඊට පස්සේ ඒක නිකන් අර බට කැලේට ගිනි තිබ්බා වගේ පැතිරෙන්න පටන් අර ගන්නවා මේක භයානකව පැතිරිච්ච රටවල් දෙකක් තමයි මැලේසියාවයි ඇමරිකාවයි. ඒක හැම තැනම කට කතාවල් තියෙනවා. ඉඳපු ගමන් කෙනෙක් රහත් කරනවා ඉඳපු ගමන් කෙනෙක් නැති කරලා දානවා ඒ වගේ නිකන් සබම් බුබුලු වැඩ තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒවා මේ භාවනා කරන අය මේ වගේ දේවල් වලට වැඩිය මේ කියන්නේ අඳුරේට මවාපෑමට යන්න එපා කියන එක තමයි මගේ නම් ඉල්ලීම. ගියොත් වෙන්නේ ලනුව තමයි කණ්ඩ වෙන්නේ. ඉතින් මේ අපි ඔය කිට්ටුවන්ත ස්වාමීන් වහන්සේ නමක් ඒ වගේ ප්‍රශ්න කර හැසිරීමක් ඇවිල්ලා ලොකු සංසිකාවට හොඳ කටකාර හාමුදුර කෙනෙක් ගිහිලා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ ලොකු සංසින්න කාලේ මේ ලංකාවේ ඉන්නවා නම් කවුරු හරි ප්‍රකාශයක් කරන්න පුළුවන් ඔබ වහන්සේ විතරයි ඉන්නේ නමුත් ඔබ වහන්සේත් මේ මොනවක්වත් කියන්නේ නමුත් අසවලා කියනවා මම මෙහෙමයි මම මෙහෙමයි කියලා මොකද මේ මම නම් නෑ ස්වාමීන් වහන්සේ මම භාවනා කරන්නෙත් නෑ මම කටකාරයෙක් මම අහන ඔබ වහන්සේගෙන් මෙහෙම කියනකොට අපි කොහොමද පිහිටන්නේ කියලා. ඔය ඒ හම්දුන්ට ලොකු සංජින්න කාලේ කියේ කාරණාකාරයයි කියලා. ඒ හම්දුන්ගේ නම කාරණාකාරයයි කියලා. ඒ කිලිම කතා කරනවා හැබැයි. කතා කරලා තියවලු ලොකු සංජින්නන්ස කතා කරලා කිව්වලු නම කවුරු හරි මේ මම අවබෝධය ලැබුවයි කියලා කියනවනම් ඒකෙන් දැනගන්න කිව්වලු ඒක ලැබලා නැහැ කියලා එක. ඒ ඇති කිව්වලු. එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. කවුරු හරි අඳුර පානවා නම් නෑ කියලා කිව්වට ඒක ඇති දෝෂයක් නෑ මම මේ පැවිදෙන්න එනකොට එනකොට වීරකෝම මහත්තයයි ડોક્ટર ෆර්නෑන්ඩෝ එක්ක ආවේ. ඊනොට මගදී කතාවක් කිව්වා අපි මේ කෑගල්ලි තේ එකක් බොන්න නතර කරා. ඒ වීරකෝම මහත්තයා බුද්දිස් පබ්ලිකේෂන් සොසයිටි එකේ ඊතර පොත් විකුණනවා. ඒ කියන්නේ එතන මේ ස්විච් සේවාවක් කරන්නේ. මේ මිනිස්සෙක් ඇවිල්ලා ඉඳගත්ත වෙලාවෙ ඉඳලා කියනවලු මම අනාගාමී කියලා. ඉතින් විවක මාත්‍ය හොඳට භාවනා කරන්නේ නැහැ. පාලි යටේ මේ දන්නවා. ඉතින් කිව්වලු ඉතින් මට වැඩක් නැහැ. ඉතින් ඔයා අනාගත්තම මම අනාගන්න මට ප්‍රශ්න නැහැ කියලා. ඒ මාත්‍යට ඒක හරියන්නේ නැතිලු. මම දන්නවත මම මේ පොත් ගෙනියලා බැලුවට මම මෙහෙම මම මේ භාවනා කරලා තියෙන. ඉතින් අර මාත්‍ය ගානක් නැතෝ මොන විදිහවත් කරන්න දෙන්නේ නැතිලු වැඩේ. මේ ක්ලාක් වැඩේ කරනවා. අර ඇවිල්ලා අනාගාම වෙලා කියලා. පස්සේ ටිකක් කලින් බේරන්න බැරි කමට කේන්ති යන වචන දෙකක් කිව්වා. අරමිනේට තරහ ගියා. මොතරම තරහ ගියාලු. තරහ වෙලේ වල දවසේ දැනගන්න කවුරුත් එක්ක මේ කතා කරන්නේ අරකයි මේකයි කියලා තරවටු කරලා ගියාලු. ඉතින් මේ ගිහලා මාස ගාණක් ගියාට පස්සෙලු වීරකෝම මහත්තයා කියනවා මට තේරෙන්නේ මිනිහා ඇත්තටම අනාගාමී කියලා. මොකද අනාගාමී කියන්නේ නැවත නොයන කියන අදහසනේ ආය ආවේ නැතිලු. ගා කල්ලාන මට දැන් එන්නෙන් ඉස්තිරයිලු මිනිහා පැහැදිලිවම අනාගාමී කියලා ආවෙම නැතිලු ඊට පස්සේ. ඒ නිසා හොඳට කොනක් මිරිකන්න තියෙන රහතන් වහන්සේ කෙනෙක් අල්ලලා බලන්න. කීන්ති යනවා රීදෙනවනම් ඉතින් ආයෙනම් වැඩේ හරි. ඒක කරන්න යන්න එපා මොකද බැරි වෙලාවත් ඇත්ත රහතන් වහන්සේ කෙනා පෞද්ගලික වෙනවා. ඒ මයටත් එනකොට මමත් ඕක තමයි කරන්නේ. මයිලකට නම් සාමාන්‍ය පෙනුම් බණ්ඩ එන්නේ නැහැ මොකද මම බොහොම පොළවේ ජීවත් වෙන මිනිස්සෙක් ප්‍රායෝගිකයි. ඇවිල්ලා කතා කරුවොත් මමත් වගේ දෙකක් තුනක් කියලා බලනවා. කියලා බලලා දැන් ටටා කියලා පිටක් කරනවා. කරුණා කරලා මේ අඳුරේ තේරුම් අරගන්න ලෝකයේ කියන්නේ වෙළඳ ප්‍රචාරක වැඩපිළිවෙලක් අපිට එකෙන් බේట్లా ඉන්න බෑ ඒක නිසා මේ රහත් වෙලා සෝවාන් වෙලා මේ පෞගී ටිකේ මන් දන්නේ 15ක් විතර ආවා ওই විදිහට ඒ හැමදාම ඇවිල්ලා ඉතින් අපිට චරිත සහතිකේ දීලා අනා මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙම මොකද කියන්නේ මං කියන්නේ ඒක ආශ්‍රය කරලා බලන්න ප්‍රශ්නේ නෑ අපි දහසකුත් එකක් බලලා තියෙන එකක් ගිහලා හොඳට බලලා ඊයේදී බලන්න එච්චරයි වෙන කාටවත් මනින්න නෑ අපිට මීටර හොඳම වැඩි තමයි තනන්ට විශ්වාසයක් තියෙනවා නම් එයත් එක්ක වැඩ කළ බලන්න. බුදුරජාණන්සේ කියලා තියෙනවා සෝවාන් වුණත් ඒ බව තේරුම් අරගන්න බොහෝ කල් ඇසුරු කරන්නයි කියලා. සෝවාන් කෝකත සීලයක් තියෙනවද කියලා බලන්නවක්වත් ඇසුරෙන් කරන්න ඕනේ ඒ කෙටි කාලයකින් නෙවෙයි කියලා තියෙනවා. බොහෝ කල් ඇසුරු කරන්න ඕනේ. මොකද ඕන කෙනෙකුට මම පාන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ප්‍රායෝගිකව භාවනා කරන්නේ නැත්නම් බාහිර කට්ටිය සෝවන් වෙලා හිටියත් රහතිරත් අපිට වැඩන්නේ ඒක සද්ධාහට විතරයි බලපාන්නේ. අපි දැනගන්න ඕනේ Taman තුල සතියට එහෙම නැත්නම් Tamanට අත්දැක ගන්න පුළුවන් පරීක්ෂා කරලා බලන්න පුළුවන් ಗುಣ ටික තියෙනවනම් එච්චරයි අවශ්‍ය කරන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ යටිසිත උඩුසිත චුතිසිත බවංගසිත විඥාන යන මේවායේ සම්බන්ධය කරුණාවෙන් පැහැදිලි කර දෙන මැනවි. සීසන් නැති අයෙකුට උවත් අවසාන මොහොතේදී ප්‍රකෘති සීයේ මොහොතකට හෝ එන බව අසාති වේ. දහමට අනුව ඒ සැබෑද එසේනම් තරුණ අය වයසට යාමට පෙර මරණය කරා යොමු වීමට අවශ්‍ය එසේනම් තරුණ අය වයසට යාමට පෙර මරණය කරා යොමු වීමට අවශ්‍ය නැහැ නේද? නිතර කුසල්යේදී අකුසල් බැහැර කරමින් ජීවත් වූ විට අවුරුදු 120 හෝ සීයෙන් මියදී හැකි නොවේද? මේක මේ පටලවා ගැනීමක් මේකේ තියෙන්නේ. මරණාසන්න මොහොතේදී හරි සීසන් නැති කෙනුනොත් ප්‍රකෘති සීයේ එනවයි කියලා කිව්වට ඒක මේ සතිය නෙවෙයි මේ චිත්ත වීජයක් වැඩ කරනවා කියන එක අභිධර්ම දුගන්නන්නේ ඒ නිසා හැම කෙනාට මරණ මොහොත සතියෙන් සිද්ධ වෙනවා කියලා නිගමනයකට අවිලා තියෙනවා. එහෙම කියන්නේ ශක්තියක් නැත්තේ නෑ මරණ මොහොතේ සතියෙන් ඉඳනම් ජීවත් වෙද්දී සතිය 100%ක්ම හරි ගිහිලා තියෙනවා නැත්තම් මරණ මොහොතේදී කොහොමඩක්වත් සතිය ගන්න බෑ. සතිය අවුල් වෙන්න ඉඩ තියෙන නිසා ජීවත් වෙද්දී බලන්න ඕනේ යනකොට එනකොට කනකොට බොනකොට වැසිකිලි කැසිකිලි කරනකොට දරුවෝ මැරෙනකොට වස්තු විනාශ වෙනකොට සුනාමිය එනකොට ඒත් සතිය තියන්න පුළුවන් කියලා. එහෙමනම් එයාට හිතා ගන්න පුළුවන් මරණ මංචකයේදී පව සතිය පිටන්න පුළුවන් කියලා. එනතු මරණ මංචකයේ සතිය පිටන එක ජීවි සාධකයක් නෙවෙයි. එහෙම කරන්න බෑ මේ කියන්නේ මේ කියන්නේ යා මේ මරණේ සිදුවෙන චිත්ත නියාමයකට අනුවයි කියන එකයි කියන්නේ. ඒ චිත්ත නියාමයේ සතිය යටතේ සිදුවෙනවා කියලා එහෙම සාතිකයක් නැත්තේ. සබ්බාසෝ සබ්බාසෝ සූත්‍රය දේශනා කර ඇති අනුපිළිවෙල අනුව මේ ගැටලුව විසඳා දෙන්න මුලින්ම දසනා පහතබ්බා යන සෝවාන් මාර්ගස්ත ස්වභාවය විස්තර කෙරේ සංවරා පටිසේවන ආදී පසුව විස්තර කෙරේ මාර්ගාභෝධය සඳහා ඒ විස්තර කෙරෙන සියලු අංග සම්පූර්ණ වීතියයි සිටමි නොයසේව සබ්බා සූත්‍රය යන සෝවාන් මාර්ගයෙන් පසු ඊතුරු කෙලෙස් ප්‍රහීණිය ක්‍රමේ දේශනා කරන ලද සූත්‍රයක්ද මේක මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ධර්මයේ තියෙන ත්‍රිමාන ස්වරූපයත් අධ්‍යාපන ක්‍රමයේ තියෙන රේඛීය ස්වරූපයත් අතර ගැටුමක් මේ කවදාකවත් මේ ප්‍රශ්න විසඳලා දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි උදාහරණයක් වශයෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ ආධුනිකයෙකුට කියන්නේ සීල පුරෝලා සමාධිය සමාධි පුරෝලා ප්‍රඥාව කියලා. සීල සමාධි ප්‍රඥා තමයි ක්‍රමේ. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගය දේශනා කරනකොට ඉස්සල ප්‍රඥාව පෙන්නලා ඊගාට සීල ඊගාට සමාධි. ඉතින් එතකොට අර අතෙන් යනකොට මේ මේ පිළිවෙල නැහැ. ඉතින් එතකොට කහන්න පුළුවන් කෙනෙකුට නිවන් ලබන්න ඕන්න මෙන්න කියලා ලැබෙන මාර්ග ආෂ්ට ආර්ය අෂ්ටාංග මාර්ගයේදී ඉස්සලාම ප්‍රඥාව පෙන්නන ඊගාට සීල ඊගාට සමාධි. නමුත් සාමාන්‍ය පටන් ගන්නකොට කියනවා සීල සමාධි ප්‍රඥා ක්‍රමයකට යන්නේ කියලා. ඉතින් ඒක නිසා මේක මේ තර්කෙන් විසඳගෙන ඉවර කරන්නත් බෑ. දෙක එහෙම ත්‍රිපිටකය හොඳට හැදෑරුවා පස්සේ එහෙම තර්ක වශයෙන් එකම උත්තරයක්වත් නෙමෙයි තියෙන්නේ. ඒක නිසා මේක අපි මේ මොකද සිද්ධ වෙන්න ඇරලා හැකිතාක් දුරට සතියෙන් ජීවත් වෙනවනම් සතිය විසින් ඒ යොමු කළ යුත්තේ ලබලා දෙයි. එදාට තේරෙයි ගියාට පස්සේ තේරෙන වෙච්ච දෙයි. යන්න ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න උත්සාහ කළොත් ඒක කියන්න තියෙන අර බුදුරජාණන් වහන්සේගේ උපමාවෙන් උන්වහන්සේ කියනවා මිනිසෙකුට තදබල 20යි 30ක් වැඩිලා තියෙද්දි එයාගේ නෑදෑයෙක් හරි කිට්ටුවන්තෙක් හරි ගිහිල්ලා වෙලා ඒක ගන්න හදනකොට එයා කියනවලු ඊතලේ ගන්න ඉස්සෙල්ලා මට කවුද විද්ද කියපන් කොයි පැත්තේ ඉඳලාද විද්ද කියපන් ඒ මනුස්සයා වංශවන්ත මනුස්සෙයිද අඩු කුලේ මනුස්සෙයිද කියපන් මොකද්ද ඊයේ තියෙන විෂ කියපන් නැත්තම් මගේ ඊයේ ගන්න දෙන්නේ නැහැ කියලා කිව්වොත් අන්න ඒ වගේ ප්‍රලාපයක් මේ කතා කරන්නේ ඒක නිසා එමසේ කට වහලා කරන්න තියෙන ඊය අරන් දාන්න ඕන මොකද නැත්නම් ඒ වංශ විස කැවෙනවා. ඒ වෙලාවේ බත කතා කරගෙන වෙලාවක් නෙමෙයි තියෙන්නේ. ඒ ලෙඩාවට අවස්ථාවක් දෙන්න නරකයි ගිය ගමන් පුළුවන් තරම් ඊය අරන් දාන්න. එයා දැම්මට පස්සේ වෙදකම් කරතයි. කවුරු හරි කියනවා නම් ඊය අරන් දාන්න ඉස්සලා මට මේ විදපු එක්කනාගේ ඊයේ තියෙන විස්තර ඒක හරියන්නේ නිසා මේ වෙන්නේ මොකක්ද කියන එක මාර්ග ඥානයේ පිළිබඳව අවබෝධ ලැබෙන්නේ නිරෝධ ඥානයෙන් පස්සේ. නිරෝධයට පස්සේ තමයි මාර්ග ඥානය තියෙන නිසා මට බෑ බෑ එහෙම බෑ මට නිරෝධයට ඉස්සලා මාර්ගය මට දෙන්න ඕනේ නැත්නම් මම කැමති නෑ මේ බිස්නස් එකට එන්න කියලා කිව්වොත් එහෙම එනතින් නිකන් ඉන්න කියන්නේ වෙනවා එනතින් කරගන්න දෙයක් කරගන්න කියන්න වෙනවා බුදුනාසි කියලා තියෙන්නේ නිරෝධ ඥානයට වාසිය තමයි නිරෝධ සත්‍යයට පස්සේ තමයි මාර්ග සත්‍යය තියෙන්නේ. නිසා මාර්ග සත්‍යය කොහොමද නිරෝධ සත්‍යයට යොමු කරන්නේ කියලා කලින් ඇහුවට ඒක තර්කයට අහුවෙන්නේ නැහැ. ප්‍රශ්නේ මං කියන්නේ වැරදි කියලා. නමුත් මතක තියාගන්න ඕනේ මේ ධර්මයේ ක්‍රියාත්මක කරන්නේ රේඛීය ක්‍රමයට විතරක් නෙමෙයි පටිච්ච සම්පන්න ක්‍රම වලට ක්‍රියාත්මක කරනවා ත්‍රිමාන වශයෙන් වැඩ කරනවා ඒක තමයි ਸਰවඥාන්සේගේ ඤෙය්‍ය මණ්ඩලයේ තියෙන උන්වහන්සේට ධර්මයේ තියෙන සෑම ආකාරයක් සෑම ආකාරයක්ම පැහැදිලි උන්වහන්සේක දේශනා කරන්නේ සාමාන්‍ය පෘථග්ජනයට අර රේඛීය ක්‍රමයට රේඛීය ක්‍රමයට දේශනා කරලා අවබෝධය සිද්ධ වෙන්නේ අධිවිය යුත්තේ අනිවාර්යම රේකී ක්‍රමෙට මේ ධර්මානුකූලව චිත්ත ධර්මානුකූලව. ඒක නිසා මේක පැහැදිලිව තේරුම් කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේ කරගන්න ඕන නම් කරන්න තියෙන දේ ඉස්සල්ලාම සෝවාන් වෙන්න ඊට පස්සේ තේරෙනවා මොකද උනේ කියලා. එහෙම නැතුව මේකට ඉඳගෙන ඒකට ගැන විස්තර අහන්න අමාරුයි. ඒ නිසා මම හිතනවා මේ විසඳනට වැඩිය ප්‍රශ්න විසඳනට වැඩිය සෝවාන් වෙන එක ලේසියි කියලා. මම බලන්නේ ඒක පොඩ්ඩක් ඉස්සර කරලා පෙන්නලා දෙන්න මේ ඒකයි විය යුත්ත නැතුව මේ ඔක්කොම මල්ල ලියලා මේ බලන් ඉන්න ගියාට එහෙම වෙනවා නම් ඔය යුනිවර්සිටි ඉන්න PhD කාරු වර ගන්න සෝවන්නලා තියෙනවා එක එකක් පලාතක නැහැ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දසසේ සමාදවුන් පසුද උදෑසන ආහාර ගත යුතු වේලාව ගැන විස්තරයක් කියා දෙන මෙන් කාරණක ඉල්ලමි කිරිතේ පහනයක් පාන්දර පහට පමණ ගැනීම සුදුසු නැද්ද යන වගේ නොදැනීමේ දැස්සේ සමාදාන වීමෙන් විශේෂයෙන් පිළිපැදිය යුතු යමක් ගැන දැනගැනීමට කැමැති මේ පැහැදිලි කරමින් කාරණිකව මේ ඉල්ලමි මේකේ දස සිල්වල මේ කතා කරන්නේ විකාල භෝජනය කියන වචනයයි නිසා විකාල කියන වචනයත් භෝජනය කියන වචනයත් දෙක තමයි අවශ්‍ය වෙන්නේ බුද්ධ ශාසනය හැටියට විකාල භෝජන පදනමේ කාලය වෙලා තියෙන උදේ අරුණේ ඉඳලා මධ්‍යහ්නේ දක්වා ඒ අතර භෝජන ගන්න පුළුවන්. ඊට පස්සේ දැනගන්න ඕන භෝජන කියන්නේ මොනවද කියලා. ඒ භෝජන වලදීත් මේ භික්ෂුන් වහන්සේලා එක්ක පැත්තක දාලා ගත්තොත් එහෙම මොකද කියන්නේ හපා කන දේවල් කියලා කියන්න තමයි මොකද සමහර ලාවට හැන්දෑවටත් ඒවත් වල මෙව වෙනවා උදේ හේල් දාන්නේ මේ දවස්වල අරුණ පහමාරට 5:35ට මම හිතන්නේ. උඩ ගෙඩිය ගන්නවා හරියට ඒ වෙලාවට ඊට පස්සේ තමයි ආහාර ගන්න. ඊට ඉස්සෙල්ලා කිරිතේවත් පාලනය කරන්න බෑ. ඊට ඉස්සෙල් පුළුවන් නේ නිකන් සාමාන්‍ය ගිලම්පසක් විතරයි ආහාර වලට වැටෙනවා ඕදන කුම්මාස මච්ච මාංශ ක්ෂීරං දදි කියන ඒ කියන්නේ බැදි පිටි ආහාර ඕදන කියලා කියන්නේ බත් සාමාන්‍ය පිටි ආහාර කුම්මාස කියලා කියන්නේ බැදි පිටි ආහාර ඕදන කුම්මාස සත්තු මච්ච මාංශ සත්තු කියලා කියන්නේ මේ අලුවා අග්ගලා වගේ වල හදන දේවල් මච්ච මාංශ කියලා කියන්නේ ගොඩ මස් දිය මස් ඊට පස්සේ කීරන් දදි කිරිසා දී කිරි ඔන්න වගේ දේවල් ආහාර වලට වැටෙනවා ඊට අමතර දේවලුත් වැටෙනවා නමුත් ගිලන්පස තමයි ඒ විකාරයට ගන්න පුළුවන් මේක අෂ්ටපාන වශයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක නිසා මේ ඒවා පිළිබඳව විස්තර දැනගෙන ඉන්න අවශ්‍යයි. ඒත් ඒක සඳහන් පොහේ දිනේ කියන පොතේ රේරුකාණ චන්දවිමල ස්වාමීන් වහන්සේ මේක පිළිබඳ විස්තරයක් කරලා තියෙනවා. ඒක සාමාන්‍ය මේ වගේ ප්‍රශ්නත් තේරුම් ගන්න ඇති. නමුත් භික්ෂුන් වහන්සේ නමක් විදිහට පවාරණ ශික්ෂා පදය එහෙම නැත්නම් විකාල භෝජන ශික්ෂා පදයට අනුව ටිකක් මේක විස්තර සහිතයි. නමුත් දස්සේ සමාදන් වෙන කෙනෙකුට නම් මේ ඒ පොහේ දිනේ පොතේ තියෙන ඒ විස්තර ටික ඇති. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම දැනගන්න භෝජන කියන වචනේ අර්ථකතනියත් කාලය කියන වචනේ අර්ථකතනයත් ඒ ටික දැනගත්තට පස්සේ එතකොට විශේෂයෙන් අහලා තිනවා උදේ 5ට කිරිපානය සුදුසු නැද්ද කියලා ශික්ෂාපද කරුත්වයක් තියෙනවනම් කීර වැටෙන ආහාර වලට උදේ gediya ගහනකම් පහමාර වෙනකම් ගන්න බෑ. පහමාරෙන් පස්සේ තමයි ආහාර වැටෙන්නේ අනිකලාවට ගිලම්පස જાත් තමයි ගන්න පුළුවන් පළතුරු ඉස්ම අෂ්ටපාන වශයෙන් සඳහන් කරනවා එහෙම නැත්නම් ලංකාවේ බොහෝ විට ඔය තේ කෝපි පාවිච්චි කරනවා බුරුමේ නම් තේවත් බොන්න දෙන්නේ තේ පානයත් මේ මොකද තේ කොලත් ආහාරයක් විදිහට සලකන්නේ ඒගොල්ලෝ මොකද තේ කොළ වලින් විශේෂ කෑමක් හදන නිසා කෝපි වුණත් ඒගොල්ලෝ සැක කරනවා ඉතින් මේ කොත්තමල්ලි වගේ ඒවා ඒගොල්ලෝ පිළිගන්නවා නමුත් ලංකාවේ කට්ටියට උපහාසයක් විදිහට පාවිච්චි කරනවා. මේ හන්දෑනකොට කොත්තමල්ලි කියලා කියනවා හමුදේ කට්ටිය සිල් ගන්න දැකලා ඉන්නකොට. මොකද ලංකාවේ කට්ටිය ගිලම්පතේ නැත්තුවම බැරි જાතියක්. බුදුම කියලා අවුරුදු ගාණක් ඉඳ උණුතර ටිකක්වත් හමුනොත් ලොකු දෙයක්. හැමතැනම වතුර බුලියක් තියලා තියෙනවා. ඇති වෙන්න වතුර තියෙනවා බොණ්ඩ. බේරට සුදුසු ඉනේ සුදු පිටි නෑ. ඒවා ඉතින් අන්තිම සුකෝභෝගී දේවල් දැන් නම් කොහොමද කියන්න දන්නේ නැහැ. ඒ නිසා ගිලම්පසක් ගත්තොත් ඒ පළතුරු මිරි කරා දෙන එක. ඉතින් ඒක ඉතින් එසේ මෙසේ මිනිවට කරන්න බෑ. ඒ නිසා හැම තැනම වීඩියෝක පවා හැම තැනම අර පැන් තාලිය තියෙනවා. පින් තාලිය කියලා තියෙන ඉස්සර ඒක හැම තැනම හදලා තියෙනවා. තානපති කාර්යාලය ඉස්සරහක් තියෙනවා. ඕන කෙනෙකුට ගිහලා වතුර එකක් අරගෙන බොන්න පුළුවන්. එච්චර තමයි තියෙන්නේ. හන්දාවට එහෙම මේ ගිලම්පසක් හරි අමාරුයි. ඒ නිසා ලංකාවෙන් ගිය ඕනම කෙනෙක් දිහා පහත් කළා සලකලා කතා කරනවා ලංකාවේ කට්ටිය හැන්දෑවට තේ බොනවායි කියලා. මම එක දවසක් ගිහිල්ලා මේ කමඨාන් සුද්ධ කළ ඉවරනට පස්සේ ලංකාවෙන් ගිය මහත්තයෙක් මට තේකොළ එකක් පූජා කරා. පස්සේ මම ස්වාමීන් වහන්සේට පූජා කරා. දෙකයි වෙලාව. එතකොට මේ මම මේ පූජා කරන වෙලාවදී පරිවර්තනය කරන එක නමයින් ඇහුවා මොනවද කියලා. දැන් මේ ඡායතු ගන්න අත දික් කරගෙන ඉන්නේ. ඊට පස්සේ මං කිව්වා තේ කියලා. ඊට පාට මගේ අතට ගහලා කිව්වා පූජා කරන්න එපයි කියලා. ඊට පස්සේ සයිඩ් එක එහෙම කරන්න එපා. ලංකාවේ කට්ටිය තේකොළ ගිලම්පසක් විදියට බාරගන්නේ පරිවර්තකයට දරා ගන්නවත් බෑ හිතා ගන්නවත් බෑ මෙච්චර වටිනා ස්වාමීන් වහන්සේ නමකට හැන්දෑවේ ආහාර පූජා කරනවා. මගේ අතට ගැහුවේ නැති එක විතරයි. ඊළඟ සයිඩිකව මම ලංකාවේ ඉඳලා තියෙනවා ලංකාවේ කට්ටිය මෙහෙම කරනවා. හැබැයි අපි පිළිගන්නේ තේබොන එක නමුත් ලංකාවේ කට්ටිය පොදුවේ කරනවායි කියලා. ඒ නිසා ලංකාවෙන් ගිය අයට හරි වෙහෙසක් තියෙනවා මේ ඒ ආහාර වලට සහ ඒ මේ දිනචරියාවට සූදානම් වෙන එක මේ වාගේ මේ අවශ්‍ය අවශ්‍ය දේවල්ට අවශ්‍ය අවශ්‍ය දේවල් හොයාගන්න අමාරුයි. අවසර ස්වාමීන් වහන්සේ මේ දැන් ධාතර උපරද පටිඝාන ඒ කොහොමද මුදල් පරිහරණය දැන් අපි ළඟ මුදල් තියෙනවා දැන් අපි බත් ගේන්න හරි ගියා. ඒවා තියෙද්දි අපිට අසසිරු සමාදම් වෙන්න පුළුවන් මේක බරපතල ප්‍රශ්නයක් මොකද අපි නිස්සාරණමනේ ඕක සාකච්ඡා කරලා අපි පොරොන්දු කරුවා අටසිල් විතරයි අපි සමාදම් කරවන්නේ දසසිල් වෙන්න මේ වගේ ගුරු වඳින්න ඕනේ ගුරු වඳ ප්‍රදාසියා මුදල් පරිහරණය අතාරින්න ඕනේ එදාට අපි ආ ගුරු වන්දනමයි කියලා කියනවා එතකොට ඔය ඔකට කියනවා තව ලස්සන වචනයක් මේ සූදු කෙලිනකොට අන්තිම සතේට නම් පරදපුවාම කියනවා ඌ අපි මහාන කරුවයි කියලා يعني අන්තිම සතිය අන්තිම සතියේටම මේ පරද්ද කරද්දී ආද විනි අපි මහාන කෙරුවයි කියලා කියනවා. ඉවර කෙරුවයි කියලා. ඉතින් ලොකු සාන්තින කාලේ hina වෙලා කියනවා කේමනන්ද සාන්තින කාලේ අපි මේකව මහාන කරමු කියලා. මහාන කරන කියන්නේ උගේ තියෙන අන්තිම සතියේටම එදාට අපි ගුරු වන්දනා. ගුරු වන්දනාට පස්සේ කියන්නේ දසසිල්. ඉතින් මෙහෙට එන සිල් ගන්න එන කට්ටිය සමහරු හරිය කැමැති මේ දසසිල් සමාදන් වෙන්නේ. ඉතින් අපි කිව්ව ලොකු ස්වාමීන් වහන්සේ පොරොන්දු කරගත්ත නෑ දසසිල් සමාදන් වෙනවා නම් මුදල් තමන්ගේ මල්ලේ තියාන සක සංඥාව තියාගෙන මුදල් තියාන සමාදන් වෙනවා නම් ඒක තමන්ටම තමන් වංචා කර ගැනීමක් කියන්නේ. ඒ ඉතින් తాවකාලිකව හරි කමක් නැද්ද කියලා සමහර විට උකට ප්‍රශ්න කරනවා. නමුත් අපි නිස්සන්නවනේ ප්‍රතිපත්තිය එහෙම මුදල් තියාගෙන ඉන්න කට්ටියට දසසිල් පිටින් නැහැ කියන එකයි. ඒ කියන්නේ අපිට අකපයි කියන කෙනෙක් සාවිලන්නේ. අකපයි කරගන්නේ Tamanne කියන්නේ මම ජාතරු ප්‍රදේශ පටිග්ගහන වේරමණී කියලා. සතේ තියාගෙන මම මේ පිළිගැනීමෙන් වලකිමි කියලා කියනකොට ඒක දැන දැන බොරු කීමකට අහු වෙනවා. එතකොට ශික්ෂාපදේ කැඩෙන්නේ දසශීලින ශික්ෂාපදේ නෙවෙයි. හතරවෙනි ශික්ෂාපදේ. එතකොට බුදුසසුන් වහන්සේ කියලා තියෙනවා දසශීල් පදෝලින් අන්තිම ශික්ෂාපද පහ පුංචි. විකාල භෝජන, ජාත රූප රජිත, එහෙම නැත්නම් නච්ච ගීත වාදිත උච්චාසයන මහ බොහොම ඒ ශික්ෂාපද ගැන එච්චර සලකන්න එපයි කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් පළවෙනි ශික්ෂාපද එකක් හරි කරනොත් පරාජිකයි. ඒකවල දැන දැන බොරු කියමෙන් තමයි යවෙන්නේ. මුදල් පාවිච්චි කිරීමෙන් නෙවෙයි යවෙන්නේ. මුදල් පාවිච්චි කරන්නේ නැහැ කියලා පොරොන්දුල මුදල් පාවිච්චි කරනකොට අහුවෙන්නේ හතරවෙනි ශික්ෂාපදේ. ඉතින් ඒක මේ අපි කියන්නේ මේ පොලිඩෝල් කියලා දැන දැන බිව්වට පස්සේ කිව්වොත් එimhe අයියෝ පොලිඩෝල් හරිම අකරුණාවන්ත දෙයක් මාව මැරුවනේ කියලා හරියන්නේ ඒක දැනගන්න ඕන පොලිඩෝල් කියන්නේ පිච්චෙන දෙයක් කියලා. ඒ නිසා සමාදම් වෙන්න ඉස්සෙල්ලා ශික්ෂාපද මොනවද කියලා දැනගන්න ඕන. දැනගත්තේ නැත්නම් මේ මේ 230 කරන්ට් එක අත ගන්න හදනවා වගේ රබර් ග්ලව් එකක් දාන්න ඕන. වැදුනට පස්සේ උඹට අනුකම්පාවක් නැද්ද කියලා කරන්ට් එකෙන් අහලා වැඩක් නැහැ නේ. යන්නේ ඉස්සෙල්ලා දැනගන්න ඕන අත ගාලා වැදුනොත් වැදුනා තමයි. ඔයිට කොහොඳයි 33000 කරන්ට් එකෙන් වැදුනොත් බැටරි වල සෙල්ලම් කරන එක වගේ නෙවෙයි මේ කරන්ට් එක යනකොට ඒ වගේ ශික්ෂාපද ඉහළට යන්න යන්න ටෙන්ෂන් එක නගිනවා. ස්වාමීන් වහන්සේ දැන් විකාල භෝජනාවල ප්‍රශ්න ඇහෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ විකාල භෝජනාවලට පළතුරු වලු ගන්න සයිස් එකක් තියනවා නේද හැම පළතුරම විස ගන්න බෑ. ඇත්තටම ඉස්සර මේවා කළා තියෙනවා මේ අතමිටි මෙලෙව්වට වැඩිය ලොකු පළතුරු වල ඉෂ්ම බොන්න එපයි කියලා කියනවා. ඒ ගණිත කණු වතුරෙන් මේව කරන්නත් බෑ කියලා කතන්දරයක් තියෙනවා නේද? ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට ගන්නකොට කියනවා තම්බල හරි ගසන්න බෑ. පළතුරු අරගෙන බොන්න අමාරු නම් උණු අවුවේ රත් කරලා ගත්තට කමන්නේ පැහැවලා බෑ. පැහැවලා ගන්නකොට කසාය කියලා කියන්නේ කසාය ප්‍රශ්නයක් නෑ වෙද කෙනෙක් කියලා. නමුත් ඒක ගිලම්පසක් වශයෙන් පුරුද්දට ගන්න හොඳ නෑ ලෙඩක් නැතුව. ඉතින් හකුරු ගන්නව නම් ඒකත් හපන්න එපා කියලා. ඒක නිසා කරන්නේ ගිරෙන් කපලා සැරගෙන කටයුතු කරනවා. ඒක හැබැයි එහෙම මොකද්ද කියන්නේ මේ ශික්ෂාපදේ සඳහන් වෙලා නැහැ. නම කබලින්කාර ආහාර කියලා කියන්නේ හපා කන ආහාර කියලා. ඒ නිසා හකුරුලත් මේක තියෙනවා සීනියටක් උනත් හපන්න හොඳ නැහැ කියලා ඒ අර මේ උත්කෘෂ්ඨ භාවයේ සදා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් බුරුමේ කරනකොට කරන්නේ හකුරු අරගෙන තේකටම දාලා කුඩු කරලා මේ දිය කරලා බොන එක වගේ තමයි. ගරු ස්වාමීන් වහන්සේ පහරාද සූත්‍රයේ තේරුම් කළ දෙන විට සම්පජඤ්ඤ හතරක් ගැන කිව්වා ඒ නැවතත් මතක් කළ හැකිද සම්පජඤ්ඤ කියන වචنين ඇතරම මේ කුඩාන කුඩා ශික්ෂා පදවලට සීහ පිට විටත් සම්පජඤ්ඤ පබ්බේ කියවෙනවා ඊගාට සති සම්පජඤ්ඤ කියනකොට ප්‍රඥාගතික චෛතසිකයේ ප්‍රඥාවට සම්පජඤ්ඤ කියනවා ඒක නිසා ඒකේ අත්‍ය වශයෙන් බලනකොට ඇත්තටම එකම තැනින් තමයි මතුවෙන්නේ මේ සතියෙන් ඇති කළ දෙන ඉඩ තුල ප්‍රඥාව ප්‍රඥාව වැඩෙන්න මේ ප්‍රඥා වැඩෙනවා ඒක ත්‍යිසික ධර්මයක් අන්නේ ක්‍රමයේ තමයි සම්පජානව කතා කරන්නේ අපි මේ ධර්ම දේශනාවටම අරගෙන පස්සේ වෙලාවක බණ පොලිටියම් අපි ඇතුළත් කරමු එතකොට මේට වැඩිය මේක ටිකක් විස්තර කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා දෙක කෙනෙක් අපගෙන් උදව්වක් ඉල්ලු විට අපිට ප්‍රයෝජනයක් නොවුවත් ඒ ඉටු කර දීම ධර්මයට අනුව හරිද මේක හරි අමාරුයි විස්තර උත්තරයක් දෙන්න හරි හරි වැරදි හරි කියලා යමෙක් කෙනෙක් අපෙන් උදව්වක් කරනට අපිට ප්‍රයෝජනයක් නොවුවත් ඇත්තටම අපිට ප්‍රයෝජනයක් ප්‍රයෝජනවත් දෙයක් පිට කෙනෙකුට දීම තමයි උදව්ව කියන්නේ. ඒ නිසා අපිට බොහෝ විට ඒ දීම අපිට හානියක් තමයි සිද්ධ කරන්නේ වස්තු වශයෙන් නම්. නිසා අපිට ප්‍රයෝජනක් නොවෙන්න ඉඩ තියෙනවා. ඒ ඊටකර දීම ධර්මයට අනුව හරිද? මේ ප්‍රශ්නේ මෙහෙම වුණා හරි. කෙනෙක් අපගෙන් උදව්වක් ඉල්ලුවිට එය ඒ ඒ උල්ලපමනසටම අහේනි කරනම් අපි ඒ උදව්ව කළ යුතුද නැද්ද කියන්නේ. කවුරු හරි කියනවා මට සිගරට් එකක් බොන්න 7 10 රුපියල් 10ක් දීපන් කියලා. ඉතින් සල්ලි දෙන්න පුළුවන්. නමුත් ඒ මනුස්සයා කරන්න දෙන්නේ සිගරට් බොන්නේ. ඉතින් ඒක කළ යුතුද නැද්ද කියලා ප්‍රශ්න සාධාරණයි. එහෙම නැතුව මට මේ මයි ළඟ පාවිච්චි කරන තියෙන රුපියල් 10 තව කෙනෙකුට දීම Tamanට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ තමයි කොහොමඩක්වත්. දානේනේ. එහෙම තීදි කරනවද නැද්ද කියන එක එතන ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මේ ප්‍රශ්නේ මේ වරණගිලා තියෙන හැටි වැරදි. මේක උදාහරණයක් වශයෙන් කියනවා <coughs> කවුරුද ඇවිල්ලා අපිට පිටීචු ආකාරයෙන් කතා කරනවා මට අහවල් දෙ කරලා දෙන්න කියලා. ඉතින් දන්න හොඳට මේ මනුස්සයා ඒකට හරි ගියාට පස්සේ මට අහේනිය සිද්ධ වෙන්නේ කියලා. ඒක මාස මත්පැන් පානයකට නැත්නම් මේ වගේ නරක දෙයකට යන්න හදන්නේ කියලා. ඉතින් ඒකට අපිට උදව් කරන්නත් පුළුවන්. අපිට ඒකේ හානියකුත් නැහැ. නමුත් දන්න මේ මනුස්සයාට එකකින් අහිමියක් වෙනවද කියලා එහෙමනම් එයාගෙන් වග දැනගන්න ඔබ 100 බුද්ධියෙන් කතා කරන්න කියලා අහන්න ඕනේ. ඔබ මේ ඔබ ඉල්ලන දෙයට වග වෙනවද කියලා. වග වෙනවනම් මම කරලා දෙන්න ඒක උඹේ වගකීම. එහෙම නැත්නම් මංස උම්මත්තක නම් වේදනට්ටක නම් මට වගකීමක් වෙනවා. එයා ඉල්ලුවා එයා දන්නේ ඒ වෙලාවේ මම දෙන එක හොඳ නැහැ කියලා. එයා සීයෙන් බුද්ධියෙන් ඉල්ලුවා නම් වගකීපන් මට මේ උදව් කරත හැකියි. හැබැයි උඹ සීයෙන් බුද්ධිය නම් ඉන්නේ ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මේ සෙන් බුද්ධ ආගමේ ඒක ඉච්චරම තේරවාදයට ගැලපෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ නමක් ගංගායිනජිගේ යනවා. යනකොට එතන මේ ඉවුර පැත්තට හැරිච්ච මිනිස්සෙක් කියනවා අනේ මට මේ ගඟ තියෙන පැත්ත පෙන්වන්නයි කියලා. කන්ද අන්ධ මිනිස්සේ. එතකොට ඒ මිනිසා ගඟ තියෙන පැත්ත පෙන්වන්නට පස්සේ හාමුදුර බලන් දෙනවා ගඟට බැලලා මැරෙනවා. එවසේ ඉන්නේ ඉතාමත්ම පීඩාවක මේ හැමේ කුෂ්ඨ රෝගයකින් නිතර දැවෙමින්. ඉතින් මේ බව දැන් මේ ගඟට පැත අහන්නේ පැනලා නැහින්දයි ඒ බව හාමුදුරුවෝ දැනගත්තත් උදව් කළ යුතුද මොකද වෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා ඒකෙදි කියලා තියෙනවා උඹෙන් ඇහුවේ ගඟ කොහෙද කියලා නම් උඹ ගඟ තියෙන පැත්ත කියපන් එන්න පැනලා ලහිනවනේ මේ මනුස්සගේ වැඩේ. ඒක අපිට කරන්න දෙයක් නැහැ කියලා. නමුත් අපි තේරවාදී අපි කරන්නේ මේ මනුස්සය සීයෙන් බුද්ධියෙන් අහලා බලන්න ඕනේ ඔයා මේ අහන ප්‍රශ්නේ වග වෙනවද වග කියනවද සීයෙන්ද බුද්ධියද ඉන්නේ කියලා. ඒකත් ඒ කරුණාවෙන් කරන වැඩක්. එහෙම නැත්නම් මේ මේ උදව් කරන්න ගියාම අල්ලිම අවුලක් අද ලෝකේ තියෙන්නේ. වරකම් කරුවට කිසි බය වෙන්න දෙයක් නැහැ. හිරේයි. උදව් කරන්න ගියාට මම බරපතල සංකීර්ණතාවපත් වෙනවා. ඒ නිසා උදව් කරනවට කියන දෙන්නේ ඉල්ලගෙන කරන පරිප්පු කියලා. එසේ මෙසේ කවුරක්වත් මේ උදව් කරන තියා කවුරුත් ඉල්ලීමක් කරත් එයා ඒකට වග කරවාගෙන දෙන්න ඕනේ. එහෙම නැතෝ කරන්න ගියොත් එහෙම හරිම අමාරුයි. ඒක මේ විශේෂයෙන්ම යෝගාවචරය දැනගන්න ඕනේ. පරානුද්දාය තපටි සංයුක්ත විතර්ක අනුන්ට උදව් කිරීම සම්බන්ධ විතර්ක උඟාක් වෙලාවට මේ යෝගාවචරයාගේ වටිනාක්ෂණ සම්පත්තිය නාස්ති කළා දානවා නාස්ති කළා දාලා අධි කුසලයේ පැත්තක තියදී ලාමක කුසල් වලට කාලය මිදවු කරනවා වඩා හොඳ දේ තියදී හොඳ දේට කාලය නාස්ති කිරීමක් වෙනවා ඒකට ඒ බුද්ධිලා වග වෙන්නේ තමන් මේ ඒක පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නවා නමුත් මේ ප්‍රශ්නෙට මම හිතන්නේ උත්තර දෙන්න අමාරුයි මොකද ප්‍රශ්නේ පිරිසිදුට එළියට ඇවිල්ලා නැහැ පාත්‍ර කුටියේ භාවනා කරන උපාසිකාවන්ට අවස්ථාව දෙන බාට කලින් ප්‍රකාශ වෙතිරුණා මේ සිදුවන්නේද මේක ඇත්තටම තමයි ප්‍රතිපත්ති වශයෙන් මේ ක්‍රියාත්මක කරලා නැහැ මොකද අපි මේ මෙතන මේ ටැංකි දෙකෙන් ওই විහාරයේ මෙහා පැත්ත තමයි සීමාව තියලා තියෙන්නේ ඒක වැටෙන්නේ සාම අභ්‍යන්තරයට ඉතින් අපි මම බලාපොරොත්තු වෙනවා ඒක මේ යන තාලෙදී බලලා අපිට එhmenan සීමාව සම්මුතියක් කරගන්න වෙනවා දැනට ගිහිලා ඒක කෙරුවට දෝෂයක් මම කියන්නේ නැහැ. නමුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වෙලා නැහැ තව. සීමා පිළිබඳ මේ වෙනස තාම අපි සංඝයාකට ඉදිරිපත් කළා අනුමත කරලා නැහැ තාම. ඒක හිමීට හිමීට හිමීට හිමීට මේ මොකක්ද කියන්නේ ට්‍රයිල් ඇන්ඩ් එරර් සිස්ටම් එකට තමයි යන්න වෙන්නේ. කියන්නේ අවස්ථානුකූල වෙන්නේ මේ ඉල්ලීම සැපයීම නීතියට අනුව තමයි යන්න තියෙන්නේ. අපි බලමු කීකරුව හැසිරුණොත් හොඳ බබාලා වගේ හිටියොත් සලකා බලන් ඉඳ තියෙනවා ඉස්සරහ. ඒ අවශ්‍යතාවයක් තියෙනවා කියන එකයි මේකෙන් පෙන්වන්නේ ඒක පණිවිඩයක් වෙනවා. සංඛාර ලෝකේ සැබෑවට පවතින යථාර්ථ දෙයක් ලෙසත් සත්ත්ව ලෝකේ පෘ탁 ජන මනස තුලින් ඇතිවන දෙයක් බවත් අසහායත් වෙමි. සත්‍ය ලෝකේ යථාර්ථය අවබෝධ කළ විට ඒ සංඛාර ලෝකයක් එයත් සංඛාර ලෝකයක් පමණක් බව දකින්නයි විශ්වාස කරමි. මේ පළවෙනි ප්‍රකාශයේ වැරදි සංඛාර ලෝකයේ සැබෑවට පවතින දෙයක් කියන එකක් නෙවෙයි තියෙන්නේ සංඛාර ලෝකයේ ශූන්‍ය දෙයක් මායාවක් මේක නිසා සත්ත්ව ලෝකේ ගත්තත් අවකාශ ලෝකේ ගත්තත් සංඛාර ලෝකේ ගත්තත් තුනේම තියෙන්නේ එකම මායාකාරී ස්වරූපේ නිසා මේ පළවෙනි ප්‍රකාශය හදාගත්තාම දෙවෙනි ප්‍රශ්නේ පැනනගින්නේ. ගරු ස්වාමීන් වහන්සේ පංච නීවරණ ගැන විස්තර කරන්න භාවනා පටන් ගැනීමේදී බුදුගුණ මෙනෙහි කළ යුතුද නැතොත් කෙලින්ම ආනාපාන සතිය භාවනාවට ගන්නේද මේකෙදි පංච නීවරණ ධර්ම නම් ඇත්තටම ධර්මදේශනා මාලාවේදී කොහොමඩක්වත් ඉදිරිපත් වෙනවා. ඒ ගැන කාලයේ පිටරයි ප්‍රශ්නයක් තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙමු මේ මේ පහරාද සූත්‍රය ඇතුළෙම ඒකට අවස්ථාවක් ලැබෙනවා. භාවනා පටන් ගන්නේදී බුදුගුණ මෙනෙහි කළ යුතුද මේ උපදේශපන්ති අපි එහෙම ලියලා නැහැ. උපදේශපන්ති ලියලා තියෙන කෙලිම සක්මන් කරලා අවිල්ල වාඩි වෙලා මතුවෙන ආනාපානයත් එක්ක යන්නේ කියලා. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම කරගන්න බැරි නම් තමයි පුරුදු කරන ලද බුදුගුණ භාවනාවක් හුරු කරගෙන තියෙනවා නම් කෙරුවට කමක් නැහැ. නමුත් හොඳට මතක තියාගන්න භාවනා පරියන්කට ගිය ගමන් ඒ මුල්ම විනාඩි 4 විනාඩි 20 30 හොඳ ශක්ති ජනකයි කායික ශක්ති චිත්ත ශක්ති සහිතයි ඒ වෙලාව තමයි හොඳම වෙලාව කරනවා නම් ආනාපාන සතිය. ඉතින් ඒ වෙලාවේදී අනිකුත් භාවනා කර කර ඉඳලා හිත වේසුනාට පස්සේ ආනාපාන සතිය දැම්මට ඒකේ ධර්ම කොටස් උකහා ගැනීම ශක්තිය අඩු වෙනවා. ඒක නිසා විශේෂ අවශ්‍යතාවයක් නැත්නම් ප්‍රායෝගික අවශ්‍යතාවයක් නැත්නම් කෙලිම ආනාපාන සතියෙන් පටන් ගන්න එක තමයි අනුමත කරන්න පුළුවන්. එතන භාවනා ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කමඨා සුද්ධ කරනකොට කියාවි භාවනාපන සතිය වෙනකොට බුදුගුණ කරලා පටන් අරගෙන කරන්න කියලා. එහෙම නැත්නම් බුලුවන් තරම් හොඳ ආනාපාන සතියෙම පටන් ගන්න එක තමයි විශේෂයෙන් මේ වැඩමුළුවට අපි මුලින් තියාගත්තේ සම්මත කරගත්තේ ආනාපාන සතියයි. ඉතින් මේ මතින් අපේ ලිඛිත ප්‍රශ්න સમાપ્ત වෙනවා. අපි පැයක පමණ කාලයක් අරගෙන තිනවා ධර්ම සාකච්ඡාව සඳහා. අපිට තව කාලසටහන හැටියට තාපය භාග විතර කාලය තියෙනවා. ඒ නිසා මම ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා ඉන්න වෙන ඉදිරි පැය භාගයේ සඳහා කාට හරි වෙන ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සම්බුදුරජාන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව ලොකු ගෞරවයක් තියෙනවා. නමුත් මේක ඉතින් අපේ තියෙන නොදන්නකම නිසාම තමයි අපි මේවා තේරුම් කරගන්න අහන්නේ. අපි මේක හරියටම තේරුම් කරගත්තා නම් මේ ජීවිතේත් මම මේ අද නෑ එහෙම නිවන් දැකලා තියෙන්න එපා. බුදුන් වහන්සේ දැන් ස්වාමි වහන්සේ දැන් කියනවා ඇහැට රූපයක් ගැටුනම චක්කු විඥානය ඇති වෙනවා කියලා. ඒ තුනම එකතු වුණාම චක්කු සම්පස්කය කියන. නමුත් දැන් මම කල්පනා කරන්නේ ඒ ගැටෙනවා කියන තැනම ස්පර්ශයක් සිද්ධ වෙනවා නේද ස්වාමීන් වහන්සේ. එතන නේද පස්සේ තියෙන්නේ. මේ තුනම එකතු වුණාම පස්සේ ඇති වෙන්නේ නැත්නම් අර ගැටෙන අවස්ථාව එතන දැන් අපි ඇහ ගිනි පෙට්ටියක් කියලා හිතුවොත් එතකොට රූපය ගිනි කූර කියලා හිතුවොත් තොරණේටක ස්පර්ශ ගැටීම නිසා තමයි ගින්දරයෙන් ආලෝකය එන්නේ. යතන ගැටීම ඒකනේ පස්සෝ විල්තේ සෝමනංශ. තොරණේ පින්නා සංගති පස්සෝ කියන්නේ මේ තුන එකතුව පස්ස කියන එක හරිද? කොහොමද සෝමනංශයෙන් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඇත්තටම තියෙන අපිට <clears throat> ෂඩින්ද්‍රිය නැතු එක ඉන්ද්‍රියයි නම් ওই විස්තරي හරි. අපිට ෂඩින්ද්‍රිය කියලා කියන්නේ ඇහැට රූප දැකීම ඇස් ඇති ඕනම කෙනෙකුට ඕන වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ පුදුරට කනකුත් තියෙනවා නම් ඒ වෙලාවෙම කනේ සද්ද අහන්නත් පුළුවන්. නාසය ප්‍රකෘති කෙනෙකුට නම් සුවඳ දරන්නත් පුළුවන්. ජීව ප්‍රකෘති කෙනෙකුට රස බලන්නත් පුළුවන්. කාය ස්පර්ශයේ හොඳ නම් එයාට ස්පර්ශ ලබන්නත් පුළුවන්. මනෝද්වාරේ විකෘති නම් ප්‍රකෘති නම් හිතන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේට රූපත් පෙනෙමින් තියෙනවා, කනට සද්දත් ඇහෙමින් තියෙනවා, ගඳක් දැනෙමින් තියෙනවා, රසක් දැනෙමින් තියෙනවා, හිතට පහසක් තියෙනවා. මේ හිතට හිතන්න පුළුවන්කම තියේදී මේ වෙලාවේදී මම සද්ද අහන්නේ නැහැ, ගඳ බලන්නේ නැහැ, රස බලන්නේ නැහැ, පහස ලබන්නේ නැහැ. හිතන්නේ නැහැ රූප බලනවා කියලා විනිශ්චය ගන්න එපා රූපේ බලන්න. ස්පර්ශ වෙන්නේ ඉස්සර වෙලා. ඒක තමයි කියන්නේ විඥාණයට දොරවල් 6කින් එළියට යන්න පුළුවන්. නමුත් එකවරකට යන්නේ එක දොරකින්. එතකොට චක්කු විඥානයේ වශයෙන් විඥානයේ ඒ දොරෙන් ගියොත් විතරයි ස්පර්ශය වැලිඩි වැලිඩිෆයි වෙන්නේ. ඒක මේ සාධාරණීකරණය වෙන්නේ. ඒ කියන්නේ විඥානේ ඇහැට ගියා නම් කනේ විඥානේ නැහැ, නාසයේ නැහැ, දිවේ නැහැ, කයේ නැහැ, හිත හිතේ නැහැ. හිත තමයි ඇහත් රූපයත් දෙක එකතු වීමට විඥානේ තෙන්න ගිහිල්ලා එතන කටයුත්ත වෙන්න පරිසරය සකස් කරලා තියෙනවා. එතන විතරයි ස්පර්ශය වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වෙලාවේ රූප බලන වෙලාවේදී සද්ධාහන්න බෑ අපට. ගන්ධ බෑ රස බෑ පහස නෑ හිතවිලි නෑ මොකද විඥාණයට එක වැඩ කරන්න පුළුවන් විඥාණය තමයි රූප ඇවිලා ඇහැට වැටෙනකොට චක්කු විඥාන වශයෙන් එයා හිතින් ගියේ නැත්තම් ස්පර්ශයක් වෙන්නේ නෑ වෙන විදිහකට කියනවා නම් ඇහි රූප බලමින් ඉන්න වෙලාවේ කණ්ඩ සද්ද ඇහෙනවා ස්පර්ශයක් වෙන්නේ නෑ මොකද විඥාණය නෑ ඒක මේ වැලිඩි වැලිඩේට් කරන්නේ ඒ නිසා විඥාණය ආවට පස්සේ තමයි ස්පර්ශය ඇති වෙන්නේ වාතාවරණය සකස් වෙනවා. විඥානේ නැති වෙලාවේ ඇහැට කනට සද්දාවට ඒ කන බීටි. නාසයට ගඳුරනට නාසයට දැනෙන්නේ නැහැ. මොකද විඥානේ තමයි විනිශ්චය කරන්නේ. එක වැරකට හයෙන් එක තැනකට තමයි යාට යන්න පුළුවන්නේ. රූප බලනවා නම් එයා එතන ගියාට පස්සේ තමයි ස්පර්ශයක් වෙන්න පුළුවන්. නැත්නම් ඒ ස්පර්ශය විතර ස්පර්ශයක් කියලා ගණන් ගන්න. අනික් ස්පර්ශ මේ අගබ්ස වෙනවා. එතන එතන ගබ්ස වෙනවා විඥානේ නැති නිසා. ඒ නිසා ඒක දිහා බලනකොට පේන්නේ මිනිස්සු කියලා කියන්නේ ෂඩින්ද්‍රියක්. ෂඩින්ද්‍රියේ එකවරකට එක ඉන්ද්‍රිය වැඩ කරන්න පුළුවන්. ඒ ඉන්ද්‍රිය තීන්දුව කරන්නේ විඥානය යන තැන තමයි. ඒ නිසා එතන ගිය තැන තමයි ඊට පස්සේ පස්ස වේදනා සංඥා ඔක්කොම ඇති වෙන්න පුළුවන් වෙන්නේ. යම් තැනකට විඥානය යනවාද එතනින් තමයි. පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි කියලා දෙකක්ද ඒ දෙකේ වෙනස ඒක ඒ විදිහටම මේ වච්චුල වේදාල සූත්‍රයේදී විසාකෝපාසකතුමා අහනවා උපාදානස්කන්ධය උපාදානස්කන්ධයක් බවට පත් වෙනවද හැම වෙලාවෙදිම නැත්නම් කොයි අවස්ථාවේද උපාදානය උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ කියලා. එතකොට මේ ධම්මදින්න උපදේශයක් දෙනවා කුලිතුරක් හැම වෙලාවෙම උපාදානෙ උපාදානයක් වෙන්නේ නැහැ යම් උපාදානයක් හේතු කරන ඡන්දයක් රාගයක් මනාපයක් පහළ වුණොත් එතන විතරයි ඒක උපාදානස් උපාදානෙ උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ කියලා. ඇති වෙච්ච දෙයට අපි යම් ආකාරයක ප්‍රතික්‍රියාවක් කරනවා. අපි යම් ආකාරයකට මනාපමනාප පහළ වුණොත් විතරයි ඒ දේ පමණයි සංස්කාරයක් වෙන්නේ, ඒ දේ පමණයි උපාදානයක් වෙන්න පුළුවන්, ඒ දේ පමණයි කර්ම රැස් කරන්න පුළුවන්, ඒ දේ පමණයි සංසාරෙ දික් කරන්නේ, ඒ දේ පමණයි අපි වග වෙන්නේ. රහතන් වහන්සේලාගේ තියෙන පංචස්කන්ධය විතරයි. රහතන් වහන්සේලාගේ තියෙන පංචස්කන්ධය විතරයි පංච උපාදානස්කන්ධයන් නැහැ කියලා. උපාදානයක් තියෙනවා. උපාදානය වෙනකොටම ඇති වෙන ඡන්දය, ඇති වෙන රාගය එතනම අඳුරගන්න. එතකොට එතන මේවා ගබ්සා වෙනවා. ඒ නිසා යාට උපාදානයට වග වෙන්න ඕනේ නැහැ. උපාදාන තියෙනවා. ඒක මේ ඒකට චන්ද රාගය පහළ වෙන්නේ නැහැ. පහළ වෙනකොටම අඳුරනවා. ඉතින් ඒ නිසා ඒක දිගේ හැත් ඇඳිලා ඇදීගෙන යන ගතියක් නැහැ. දන්නවා මේ රූපේ දැක්කම රූපේ මනාපේ පහනවා රූපෙත් පේනවා මනාපෙත් පේනවා. ඊට පස්සේ මනාපෙට යාව වාහෙලා ගන්න බෑ. එනකොටම දැකපු නිසා රූපේ පේනවා අමනාපේ පහළ වෙනවා. ඒකට රූපෙත් දකිනවා අමනාපයත් පහළ වෙනවනම් අමනාපේ දැකපු පමණින් අමනාපෙට හිත අමනාප කරගන්න බැරුව යනවා. ඒ නිසා ඒ පාදාන සංස්කාර වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සොකට් එක තියෙනවා එක තැනක වයර් එක ඇරිලා තියෙන්නේ. අත තිබ්බොත් වදිනවා. එයා අත තියෙනකොට දඟන්නේ මේ වයර් එක ඇරිලා තියෙන්නේ කියලා. ඉතින් එහෙමනම් දන්නවා අත තිබ්බට පස්සේ කතා කරලා වැඩක් නැහැ. දැකපු නිසා අනතුරක් වෙන්නේ නැහැ. අනතුරු වෙන්නේ එයා දන්නවා අනතුරු වෙන අනතුරක භයානකමක් දන්නවා. මෙතන වයර් එක ඕපන් කියලාත් දන්නවා. එහෙනම් දන්නව ඒක ටෙස්ට් එකක් තියලා බලන්න නැත්නම් රබර් ග්ලව් එකක් දාන්න නැත්නම් අත ගන්න තියෙන්න ඕනේ. ඒ නිසා ඒක එතන වයර් එක විවෘත වෙලා තිබුණාට ඉලෙක්ට්‍රිෂියන් දන්න කෙනා අත දාගන්න යන්නේ නැහැ. ඒකේ රාතන් වංශයේ රූපේ දකිනවා රූපේ නිසා ඇති වෙන මනාපේ රූප මනාපේ වශයෙන් දකිනවා. අමනාපේ අමනාපේ වශයෙන් දකින නිසා ඒ මනාපෙන් ඒ අමනාපෙන් තමයි මේ යට වෙන්නේ නැහැ. ඒකට නතු වෙන්නේ නැහැ. දැනගන්නවා භයානක දෙයක් කියලා. මෝඩය දන්නේ නැති කෙනා රූපයටත් වැඩිය මනාපට මනාප වෙනවා. ඊට පස්සේ මනාපට දාස වෙනවා. ඊට පස්සේ මනාපේ විසි එයාව මේ නහය විදගත්ත ගොනික් බවට පත් කරගන්න. කියන්නේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් අර රූපේ දැක්කම ලැබෙන ආස්වාදය අල්ලගන්න හැකි නේද? ම්ම් ඔය එහෙමත් කියන්න පුළුවන්. ආස්වාදය කියන වචනේ නෙමෙයි තියෙන්නේ එතන බුදුරජාණන් පාවිච්චි කරන මනාපමනාප කියන දෙක. මනාපේ මනාපේ වශයෙන් දකිනවා අමනාපේ අමනාප වශයෙන් දකින නිසා මනාපේට කුපිත කරන්න බෑ රාතන්නාංශ කුප්පන්න අමාරුයි. එයා දන්නවා කුපිත වෙන දෙයක් මෙතන තියෙනවායි කියලා රූපයටත් වැඩිය පැතිච්චි ඇතිවෙච්චි මනාපය පිළිබඳ හොඳට සැලකෙලි. ඒ සතියෙන් ජීවත් වෙන නිසා ඒ මනාප භාවයේ යාව නතු කරගන්න බෑ යාට. කුපිත කරන්න අමාරු. අකුප්පා කියලා කියනවා. ගරු ස්වාමින් වහන්සේ මට දැනගන්න ඕනේ දැන් අපි මාංශ මස් මාංශ වළඳන්නේ ඒක හොඳ දෙයක් නෙමෙයි කියලා. සමහරු කියනවා මස් මාංශ කෑවට බුදුහාමුදුර කොතනකවත් එහෙම දේශනා කළා නැහැ. එහෙම නොකා ඉන්නකොට ඒක බුදුහාමුදුරෝ දේශනා කරපු නැති දෙයක්. අපි ඉතිමාන ඒක මිත්‍යා දෘෂ්ටිකයකට යන දෙයක්. එහෙම මතයක් ඒකේ හරි වැරද්ද දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නේ පැහැදිලි නැහැ. ප්‍රශ්නේ පැහැදිලි නෑ ප්‍රශ්නේ පැහැදිලි තියෙනවා උත්තරේක ඇතුලේ තියෙනවා මස් මාංශ කෑම එපයි කියලා බුදුදහම වහන්සේ තහනම පනවන තියෙනයි ස්වාමීන් වහන්සේ බුදුදහම වහන්සේ කියලා තියෙනවා තමයි සඳහන් මරුව බව දන්නවනම් දැක්කනම් සැක කරා නම් ඒ මාස කන්න එපයි දැන් ඒකට කඩේකින් කවුරුම මාළු මරාගෙන නෙමෙයි කවුරුත් මාළු සාමාන්‍ය වරඳන් ඒම දෙයක් කෑවට පවක් නැද්ද පවපින කොහොම වුණත් ඒක පිළිබඳව බුදුරජාණන් වහන්සේ විනිශ්චය කරලා නේද කියන පවත්ත මාංශය කියලා පවත්ත මාංශ කියන්නේ වෙළඳ පොලේ පවතින මාංශේ එළවලුවයි ඒකයි දෙකම එකයි. හැබැයි මේ මාංශයට හෝ මසට නැතුව බැරි රසගේදයක් තියෙනවා නම් ඒක ගැන පරිස්සම් වෙන්න කියලා තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් තියෙනවා කියලා අපි ඒක වැරදි මතයක් දෙන්න නොකන්නා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක යනවා. කවුරු හරි දෙන්නේ නැත්නම් කනවා කයින් නැතුව මොනව කරන්නේ? වැරදි මැදි දැන් අපිට මස් මාංශ වල මෙහෙ දෙන්නේ නැහැ. <laughs> ඉතින් ඒක අකුසලයක් නම් මේක මල තරදයක් උදේට හැන්දානකම් පෞසිද්ධ වෙනවා අපිට. මස් <laughs> මාංශ ඕන උනාට දෙන්නේ නැහැ මොකද ප්‍රණීත භෝජන. මේක බැඩි කාරක් තියලා ගන්න ඕනේ. <laughs> ඒකයි මම කියන්නේ ප්‍රශ්න පිරිසුදු නැහැ කියන්නේ. එතන කවුරු හරි පූජා කරන ස්වාමීන් වහන්සේලා වන්දනාවද? නෑ මේ මම 70 70 70 79 මම තීන්දුවක් කරගත්තා කන්නෑ කියලා. මොකද ඉතිස්සල දාසේ මම තමයි මැරුවේ සත්තු. මට හොඳට මතකයි මේ සත්තු මරපුවාද ඒක ලොකු සෙල්ලක්කාරකමක්. ඒ කියන්නේ පණ පිටිම කපන එක. ඉතින් ඊට පස්සේ මම හිතනවා කන්නවා කියලා. ඊට පස්සේ ඉතින් මගේ හොඳ වෙලාවට බුරුම යනකොටත් ভেජිටේරියන් හම්බුනම මෙහි එනකොට මෙහි මූලික ප්‍රතිපදිත තමයි සම්පූර්ණ මස් මාංශය තොරයි කියලා. ඉතින් ඒ නිසා මේ මම මම දැන් අවුරුදු 60ක් ගත වෙන්නේ කිසිම අඩුපාඩුවක් මට දැනෙන්නෙත් නැහැ. නැති උනායි කියලා අඩුපාඩුවකුත් නැහැ. ඊට පස්සේ මම ඔය 77 ඔය 80 ගණන් වල විතර ගිහියෙක් වශයෙන් ඉන්න වෙලාවේ මට ඔය පිටරට ගමනක් යන්න සිද්ධ වුණා. කොම්පැනියන් දුන්නේ සුමාන දෙකයි. ඊට පස්සේ කිව්වා මේ එළවලු ආහාර බුක් කරන්න ඕනේද කියලා. ඉතින් මම කිව්වා හොඳයි කියලා. ඊට පස්සේ කිව්වා හැබැයි තුන් ගුණයක් ගණන් කිව්වා. සාමාන්‍ය ආහාර වලට වැඩිය එළවලු ආහාර බුක් කරන තුන් ගුණයක් ගණන් කියලා. ඒක සඳහා වෙනම හෝටලයක් හොයන්න වෙනවා වෙනම නාටකම් මම කියන්නේ එච්චරම මයිලක දැඩි මේකක් නැහැ. මම මේ මට මස් මාංශ විස නැහැ කන්න පුළුවන් කියලා. ඊට පස්සේ කිව්වා නෑ අපිට ඔය දැඩි ප්‍රතිපත්තියක ඉන්නවනම් ඒක බුක් කරන්න පුළුවන්. හැබැයි එතකොට ඉතින් අපේ අපේ යන වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් වෙනම හෝටල් වල. මොකද අවශ්‍යතාවක් නැහැ කියලා. ඊට පස්සේ මේ මහා සුමාන දෙකේම කිසි පැකිලීමක් මට තිබුණේ මේ හිටපු හොටලේ තිබුණේ බ්‍රෙක්ෆාස්ට් එකට ඇරලා තියෙන තමන් ගිහලා බෙදාන කණ එකයි තියෙන්නේ ඕනේ ආහාරයක් ඕඩර් කරපුවාම ඉතින් අපිට බිල එන්නේ නැහනේ කම්පැනිට බිල යන්නේ ඉතින් මම ඇති වෙන්න කෑවයි වෙලා එක උගුරක් වතුර වෙන බියර්මයි එකම තැනකවත් පොළොව පෑවි වෙන සබත්තු සෙරප්පු වලමයි ඉතින් දැන් කල්පනා කරන බලන්න ඒක හීනයක් වගේ මට පේනවා කියන්නේ වහලින් වහලටමයි ගමන එයා කන්ඩිෂන් එකේ එයා කන්ඩිෂන් තමයි කැම මෙහෙමයි ඉතින් ඊට පස්සේ මම ඉතින් මෙහෙට එනකොට ලංකාවට එනකොට හිතාගත්ත ඒක කෑව ඇත්ත මේක කන්නේ එච්චත් ඒකත් ඇත්තයි ඕන දෙයක් කරන්න පුළුවන් නිසා මේ තියෙන මතේදී මතක තියාගන්න අපිට තියෙන බුදුජාන් වහන්සේ වගේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න මිසක්කා මේ මිනිස්සුගේ අඳුම මොහතර ගැනවත් කැම ගැනවත් කතා කරන එක නෙවෙයි. ඒ කතා කරන එක වැදගත් නැහැ කියන එක නෙවෙයි තියෙන්නේ. ඒකෙදි කියලා තියෙනවා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයේ බුදුජාණන් වහන්සේත් වළඳලා තියෙනවා. ඒ වගේම කිසිම කෙනෙකුට නීති දාන්න ගියේ නැහැ. මොකද දේවදත්ත ඇවිල්ලා ඉල්ලුවා ඒක නීතියක් වශයෙන් දාන්න කියලා බුදුජාණන් වහන්සේ කිව්වා නෑ. ඒක පුද්ගලික මතයක් කැමති කෙනෙක් ආපු දෙයින් කැමති කෙනෙක් නැති කරපු දෙයින් කියලා. ඒක විරුද්ධව තියලා තිබ්බා. ඒ නිසා ඒක විශේෂයෙන්ම පොදු ජන මත ගොඩනගන්න යන්නත් එපා. කවුරුත් නගව පොලිදාන මත පිළිගන්න යන්නත් එපා. මොකද ਸਰවොච්ච මතය තියෙනවා. ඒ නිසා ඒක බුද්ධිලිකව බාර ගන්න. මෙච්චරයි මගේ ප්‍රතිපත්තිය. බුදුරජාණන්ස කියනවා බුදුරජාණන්සත් වැඩි ඒක බුද්ධ දේශනාව තමයි යේසුස් වහන්සේ තමයි ලස්සනට කියන්නේ. බුදු යේසුස් වහන්සේ කියනවා මිනිස්සේ කවදාකවත් කටින් ඇතුළට යන දොන් කෙලෙසෙන්නේ නැහැ. හැබැයි කටින් පිට වෙන දේ ගැන නම් පරිසං වෙන්නේ කියලා. ඒකෙන් නම් කෙලෙසෙනවා කියන්නේ. මොකද්ද කටෙන් පිට එන දේ? බොරු කේලා මේ සත්‍යන පරිසවචන. ඒ නිසා ඇතුළට යන දේෙන් කවදා සුද්ධ වෙන එක බුදුන්සේ පැහැදිලිවම කියනවා මේ ආමගන්ධ සූත්‍රයේදී කන දේ මනුෂයා පිරිසුදුරපත් වෙන්නේ නැහැ කියලා. ඒක නෙවෙයි වැදගත් වෙලදී මේ කන දේ නැතුව බැරි ගේදේ තියෙනවා නම් ඒකට වාල්කමක් තියෙනවා. හැබැයි ඒව ගැන කතා කරනකොට හරි කමන්නේ පරිසවචන හිස් වචන කියවෙනවා නම් ඒක නම් කර්මපතයක් වෙනවා. ඒක නිසා ඉවයිදී ඕන කෙනෙක් ඕන මතයක් ප්‍රකාශ කරපු දෙන් අපි බලන්න සතියෙන්ද මේ වැඩේ කරන්නේ. ওই ප්‍රශ්නේ ආවේ නැත්තම් තමයි පුදුම හැබැයි ධර්ම සාකච්ඡාවකදී. චතුරාර්ය සත්‍ය වගේ හතරක් තියෙනවා අහන්නම ඕනේ ප්‍රශ්න හතරක් මස්මාළු කාව. හොඳ දනකද පින් කෙරුවොත් ඥාතින්ද ලැබෙනවමද? බුදුරජාන් වහන්සේ මොනවාද තව දෙක තුනක් තියෙනවා. ධර්ම සාකච්ඡාව සම්පූර්ණ වෙන්න අහන්නම ඕනේ ඒවා. ඒක නැති වුණොත් නිකන් උණ වාගේ ඇඟට. බෞද්ධවදාකත් උත්තර හම්බ වෙන්නේ ඉවර වෙන්නේ. හැබැයි ප්‍රශ්නේ ඉවර වෙන්නේත් නැහැ. ගෞරවන ස්වාමීන් වහන්සේ දැන් මස් මාළු කෑම රස තෘෂ්ණාව වශයෙන් අරගෙන මේවා කළොත් ඇගේ දෙක රසගේ දෙක කියන්නේ ඒක තමයි. රස තෘෂ්ණාව තමයි වාල්කම. ඒක තමයි බුදුජානක ආගන්ධ සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ යම් කිසි කෙනෙකුට නැතුව බැරි නම් එතන වාල්කමක් තියෙනවා. ඒ කියාගේ චරිතයට කැළලා හැබැයි කෑවයි කියලා කෙලසෙන්නෙත් නැහැ නොකවයි කියලා පිරිසුදු වෙන්නෙත් නැහැ. පිරිසුදු වෙන්න නම් භාවනා කරන්න ඕනේ. මස්මල් නොක හිටියට පිරිසිදුමක් වෙන්නේ නැහැ. මන් තින් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කර කාමවිසුද්ධා චාර වේරමණිකෙන් සික්ඛාපදයට ඔය රසතුෂ්ණාවත් අයිති වෙනවද? කාමවිසුද්ධාචාරා කියන එකට ඔය ඒක තමයි ඔක ඇතුල් කරලා තියෙන්නේ මත්පැන් පානය කිරීම එතන ගියාම ඔය රසගේදය ඒව ඇබ්බැහිය ඔක්කොම මදයට පමාදයට හේතු වෙන රස තෘෂ්ණාව තමයි එතන ඒකට තියෙන වාල්කම තමයි බුදුරජාණන්සේ මේ මිනිස්සුෙකුට තියෙන නොතරම් වෙන දෙයක් විදිහට පෙන්නලා තියලා තියෙන්නේ. අවසර අධ්‍යාපනයේ ගැටීම ගැන කිව්වොත් අපි ගැටීම ගැටීම ගැන කිව්වොත් දැන් අපි පොදුවේ ගෙදර හරි බස් එකේ යනකොට හරි මේ භාවනා ශාලාව හැටි අපි දැන් අකමැති පුජ්‍යරයක් හරි ඉන්නවනම් අපි ඒත් එක්ක හැසිරෙන්න ඕනේ කොහොමද නැත්තම් දැන් අපි මොකක් හරි කිව්වොත් ඒකට අනුකූලතාවයක් දක්වන්නේ සමහරක් එතකොට අපි කොහොමද ඒත් එක්ක දැන් අපි මෙතන හිටියත් හරි ගෙදර හරි අපි දිගටම ඉන්නකොට ඒගොල්ලොත් එක්ක මාරයන් ඒ වගේ වෙලාවට අපි කොහොමද ඒගොල්ලොත් එක්ක ගැටීමක් නැතුව ඉන්න අපි ඒකදී ඇහැට රූපයක් දකින්නකොට කහ පාට නිල් පාට වශයෙන් වර්ණ රවුම් හතරස් වගේ හැඩ කියලා දෙකයි තියෙන්නේ. ඕනම දෙයක තියෙන්නේ වර්ණ රූපයක වර්ණය සහ හැඩය කියන දෙක තමයි. ඉතින් මම පුරුෂයෙක් විදිහට මට වර්ධකාර පුරුෂයෙක් දකින්න කියලා හිතමු. ඒ පුරුෂයා දකිනකොට මම ඒ මයේ යාර තියෙන අකමැත්ත අමනාපේ ඒ පුරුෂයා තුල තියෙනවා කියන හැඟීමෙන් තමයි මම ඉන්නේ. ඒ නිසා ඒ පුරුෂයා දකින්නට මට තරහක් එනවා. නමුත් දැකීමේදී සිද්ධ වෙන්නේ මේ පුරුෂයා සම්බන්ධ වර්ණයක් සහ සටහනක් ඇහැට වැටෙන එක විතරයි. වැටෙනකොටම හිතෙන් තමයි ඒකට වෛරය ආරෝපණය කරන්නේ. අම්බ තමයි මිනිහා අම්බ තමයි මගේ ಜಾති වෛරක්කාරය කියලා. එතකොට වර්ණ సంతාණය පිටින් ඇතුළට එන අතර ද්වේෂය ඇතුලෙන් පිටතට වැగిරෙනවා. එතකොට මේ දෙක එකතු වුණාට පස්සේ මට අමනුස්ස මනුස්ස අමනුස්සතාවයක් නැත්නම් අමනාපයක් පහළ වෙනවා. ඉතින් ඒකෙදී අපි අර අසත්‍යමත් වුණොත් ඒ අමනාප භාවයේ රූපේ තිබුණා කියලා තමයි අපි බාරගන්නේ. වර්ණ సంతානයේ අමනාපකම තිබුණයි කියන. නමුත් ਸਰවඥාන්සේ කියන අමනාපයේ තියෙන හිතේ වර්ණ సంతානයේ ඒක අවශ්‍යන එක විතරයි කරන්නේ. ඒ නිසා අපි ඇතුලෙන් පිටතට එන එකයි පිටින් ඇතුලට යන එක දෙක වෙන් කර ගන්න බැරි වුණොත් දෙකම පිටින් ඇතුලට ආව කියලා තමයි ගන්න. එතකොට තමයි මේ මනසත් එක්ක කොහොමද හැසිරෙන්න ඕන කියලා ප්‍රශ්නයක් මතුවෙන්නේ පුද්ගලාපිරෝපණයක් සිද්ධ වෙනවා. ඒ ආත්මය පිළිකුල් සහගත ආත්මයක් කියලා කියනවා. නමුත් බුදුහාමුදුරුවෝ කියලා කියනවා මේ ඇතුලේ තියෙන ඒක දකින්නකොට කේන්ති යන ගතිය තමන්ගේ තියෙන කුප්පණ ගතිය කියලා. තමන්ගේ තියෙන ඇතුළත කෙලෙසයක්. ඒ නිසා එනකොටම දැක්කොත් ඒ මිනිස්යාගේ වර්ණ සංතාන නිසා මේක ඇවිස්සීම වෙන්නේ. හැබැයි ඇවිස්සෙන්න ඇතුළේ තියෙන නිසානේ. ඒ නිසා ඒක දැක්කොත් පේනවා මම කොහොමද ඒක ඇවිස්සිච්ච කෙලෙසත් එක්ක කොහොමද වැඩ කරන්නේ ඇවිස්සිච්ච නැති කෙලෙසත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියන ප්‍රශ්නයක් එනවා. අමනාපේ කොහොමවත් මයි ළඟ තියෙනවා නිසා දැක්කට පස්සේ ඇවිස්සෙනවා. ඇවිස්සිච්ච නැතිලා මේක තියෙනවා. එතකොට අපිට ප්‍රශ්නයක් නැහැ. ඇවිස්සුණාට පස්සේ ප්‍රශ්නකුත් වෙනවා අපි ඒක ඒ බාහිර මනුස්සයරත් ආරෝපණය කරනවා. අරගෙන ගිරුවට පස්සේ අපි ඒ මනස අසුද්ධ කරන්න හදනවා නැත්නම් ඒ මනස නැති කරන්න හදනවා මිසක් තමන් ඇතුලේ තියෙන මේ ක්ලේශය නැති කරන පැත්තෙන් අපි බාහිරවර්ති වෙනවා ඊට පස්සේ ඒක සනීප කරන්න බැරි ලඩක් වෙනවා ඒ නිසා රූපයක් දකිනකොට සද්දයක් අහනකොට ගන්ධ රස පහස් බලනකොට හැමදාම ඒ හැම සද්දයක් එක්කම රූපයක් එක්කම ගන්ධයක් රසයක් පහසත් එක්කම මනාපමනාප දෙක එනවා එනවා එනවා එනවාමයි නිසා බලන අහන හැම වෙලාවෙම සැලකිලිමත් වෙන්න කියනවා. මම මේ රූපේ නැවත නැවත බලන්නේ එක්ක මනාපයක් තියෙන නිසා එක්ක අමනාපයක් තියෙන නිසා. ඇත්තට මේ රූප කොටක් තියදී මම මේකම බලන්නේ. ඒ බලන්නේ ඒකට තියෙන මොඳින් හෝ නරකින් තියෙන බැඳීම නිසා ඒ බැඳීමේ රූපේ තියෙන එකක් නෙමෙයි මගේ ඇතුලේ තියෙන කෙලෙසයක්. අන්නේ කෙලෙසේ ඇත්ත වශයෙන් තියෙන බව පෙන්වන්න මේ මනස උදව් වෙච්ච නිසා මේ මනසට ස්තුති කරන්නයි වටින්නේ. හරියට යෝගාවචරය කරන්නේ ඒකයි. අනේ මේ මනුස්සයා තමයි මට පෙන්ලා දුන්නේ මේ කොහොම කරුවක්වත් මට එසේ දකින්නකොට මෙන්න තරහක් තිබුණායි කියලා. ඒක නිසා ලෑස්ති වෙලා ගියොත් දවසක පෙනේ මේ මනුස්සයා පෙන්ුණත් මේ යාන්ත්‍රණය දකින්නකොට අනේ මේ මනුස්සයා අහිංසකයි. මගේ හිතේ තියෙන මේ නැහැදිච්චකම. මගේ හිතේ තියෙන කෙලෙස් වගුරුවන ගතිය. ආසව ධර්මයේ නිසයි මේකට මේ ආරෝපණය කරලා තියෙන කියලා දැනගත්තොත් කෙලස් ඇති වෙලාවෙත් නැති වෙලාවෙත් දෙකේදීම සමාන උත්සාහයක් ගන්න වෙනවා මේක නැති කරන්න. එතකොට මේ මිනිස්සයා තමයි නැත්නම් ඒ සිද්ධිය තමයි ඇත්තටම අපිට මේකට පොට බාදලා දෙන්නේ. මේ කෙලස් කියන જાතිය බාහිරේ තියෙන දෙයක් නෙවෙයි. ඇතුළතයි තියෙන්නේ. එතකොට අහන්නේ මම කොහොමද කෙලස් එක හැසිරෙන්නේ කියලා ප්‍රශ්න ගන්න වෙන්නේ. මේ මිනිස්සුත් එක්ක හැසිරෙන්නේ නෙවෙයි. මේ මිනිස්සුත් එක්ක හැසිරෙනවා කියලා කියන්නේ ආත්මවාදී ප්‍රශ්නයක්. මනසට ආත්මයක් දීලා ඒ ආත්මේ මට කෙලෙස් ඇති කරනවා කියලා හිතාන ගන්න ප්‍රශ්නය. නමුත් දැනගන්න ඕන කෙලෙස් කියන එක තියෙන්නේ මුළු බැංකුවම Taman අතේ. කාගය තුළ එහෙම කෙලෙසක් ඇත්තේ නැහැ. ඉතින් ඒක දැක ගන්න අපි කොච්චරක් කෙලෙස් ඇති පිටත් නැතිද සතියෙන් ඉන්න ඕනේද? බලන අහන හැම වෙලාවකම අනිවාර්යයෙන්ම ඒ බැලීම සිත්න්නේ නැත්නම් ඒ බැලීමට අපි ආකර්ෂණය වෙන්නේ එක්කම අපේ නිසා එක්කම අපේ නිසා. මනාපමනාප නැති බැල්ම අපි බලන්නේ නැහැ. අපි උදේ බුදිය ඇඳලා බුදිය ගත්තා පස්සේ උදේ වෙනකන් ලක්ෂ කෝටි ගණක් හීන දකිනවා. අපි කිපිච්ච හීන විතරයි මතක තියෙන්නේ. මොන හරි දෙයකින් මනාපෙන් හැම ලැබෙන් කුප්ප වෙච්ච හීන මතක තියෙනවා. අනිකව මතක නැහැ. නොදැක්ක ගන්න යනවා. මතක තියෙන්නේ මගේ හිත තෝරාගන්නේ එක්ක මනාප නිසා මනාපද. ඒ වගේ තමයි පේන කොටත් ප්‍රകൃති නිදි නිඳ නැතුව පේන කොටත් යමක් අපිට අදාළ වෙන්නේ. අපි කියන එක සංස්කාරයක් වෙන්නේ මනාපමනාප නිසා තමයි. එහෙම නාපමනාප ඒ රූපේ තියෙන එකක් නෙවෙයි බලන මනුස්සයා තුල තියෙන එකක්. ඒක දැක ගන්න පුළුවන් නම් ඒක භාවනාවේ උත්කෘෂ්ඨම මට්ටම ධර්මානුපස්සනාවට වැඩේ. ඒක අමාරුයි කරන්න ඒක නිසා එහෙම මනාපමනාප පහල කරන්නේ නැති ආනාපානයෙන් තමයි අපි පටන් ගන්න. උපේක්ෂාරමුණකින් පටන් අරගන්නේ මනාපමනාප ඉන්නේ. ඒකට සතිය හොඳට දියුණු කරලා කරලා කරලා පස්සේ සද්දයක් අහනකොට ගඳක් එනකොට රසක් එනකොට ඒක මට ඇයි කේස් එකක් වෙන්නේ? ඇයි හේතුවක් වෙන්නේ? ඇයි ඉද්දෙන්නේ? ඇයි මට කිපෙන්නේ? කිපෙන්නේ මනාපමනාප නිසා. එතකොට මේ කිපෙන දේවල් වලදී ඇති වෙන මනාපමනාප දැක ගන්න පුළුවන් වුණොත් ඉතින් ਸਰවචනසිකන සංසාරේට එක සැරේ වෙන්නේ. ඒක දැක්ක මනුස්සයා ඊට පස්සේ ඒ දැකපු දැකිල්ල යාට සංසාරේටම අමතක කරන්න බෑ. දන්නවා මෙතෙක් කල මනුස්සයෙක් එක්ක ගැටුණට ගැටෙන දේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක කියලා තියෙනවා නතේ කාමානි කාමා චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස රාගෝ තිත්තේව කාමනි තතේව ලෝකේ අතේව දීරා විනයන්ති ඡන්දං කියලා. බුදුන් කියන මේ ලෝකයේ තියෙන විචිත්‍ර දේවල් නෙමෙයි කාමය කියන්නේ. Taman තුල තියෙන සංකල්ප ටික තමයි. නිතේ කාමා චිත්‍රාණි ලෝකේ මේ ලෝකේ තියෙන විචිත්‍ර දේවල් නෙමෙයි කාමය කියන සංකප්ප රාගෝ පුරුෂස කාම මම්මගේ රුචිකත්වයට කැමති එනිසා තිත්තේව තත් චිත්‍රාණි සතෝ ලෝක ලෝකේ විචිතත්වයේ මේ තිබිච්චාවයි දීර පුරුෂයා තමන්ගේ කාමය මේ කීකරු කරගන්න ඒක තියෙනකන් තමයි ලෝකයට කුප්පන්න පුළුවන් අපිට මොකද ඇතුලේ තියෙනවා කාමය ඉතින් ඒක සංජීව කරන වෙනුවට මේ බාහිර වෙන මිනිස්සුත් දඩමීම කරගෙන ඒක තමයි මේ බ්ලන්දේශ රෝම නීතියේ තියෙන්නේ. ඒක තමයි උසාවියේ තියෙන්නේ. මේකෙන් කවදාකවත් සාධාරණ වෙන්නේ නැහැ. ඉතින්සිකෝ කොච්චර නීති හරි ගියත් උඹේ හිතේ තියෙන මේ ඔද්දල් ගතිය, උඹේ හිතේ තියෙන මේ කෙලෙස් වලට පැරණ ගතිය තියෙන තාක්කල් පිටේ වණියේ තියෙන මීම පඳුරට බයයි වගේ සංසාරට බයයි. කවදාද මේක සනීප කරගත්ත දාසිකේ දැන් උඩ පුළුවන් නම් කුප්පපා. ඒකයි බුදුහාමුදුරුවෝ පළවෙනිම ධර්ම මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය කිව්වේ අකුප්පාමේ චේතෝ විමුක්ති. මගේ හිත වෙන කෙනෙකුට කුප්පන්න බැරි තරමට විමුක්ත වුණා. කුප්පන්න පුළුවන් එකට ගමේ මොකද්ද කියන්නේ? කුප්පයයි කියලා කියන්නේ. කුප්පය කියලා කියන්නේ ඕනම කෙනෙකුට කුප්පන්න පුළුවන්. නික රිමෝට් කන්ට්‍රෝල් එක තද කරනකොට අරේපත් වෙලා. ඒ වුණාට අපේ හැමදෙරනේ දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නේද අකමැති පුජ්‍යලේ කියනවා එයාගෙන් දුරස් වෙලා ඉන්න එහෙම නැත්නම් ඔපෙනෙන තැනක ඉන්න මොක නැති වගේ කතාවක් මම අහලා තියෙනවා මම කියන්නේ මත්ත ගැන විස්තරයක් කරොත් ඒ කියන්නේ සතිය දිනු කරපු නැති අබිනිෂ්ක්‍මණය කරපු නැති තාම කක්කලෝකේ ඉන්න කට්ටියට ওই නීති ඔක්කොම බලංගු හොඳට සතිය වඩාගත්ත කෙනාට අර කතාව කියනවා නතේ කාමානි නතේ කාමා චිත්‍රානි ලෝකේ පුරුසංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ. ඉතින් එතෙන් යන්න කොච්චරක් යා භාවනා කරලා සතිය වඩලා රූපෙට සද්දෙට ගන්ධෙට දියුණු කෙරුවා නම් ඒ මනුස්සයා කුප්පන්න කාටවත් බෑ. කුප්පන්න පුළුවන් නම් එයා කියන එක ඒ මනුස්සයාගේ දෝෂනේ මගේ කිපෙන සුළු ගතිය කියලා අඩු ගානේ දන්නවා. යෝගාවචරය කියන්නේ අන්නේයාට. අපි ඉස්ලාම දැන් නෑ නෑ මේ විදිහ තමයි මම කුප්පවේ කියලා අපි කටදී. අපි කවුරු හරි දඩමීමක් කරගන්නවා. නමුත් අන්තිමට නෑ ඒක මගේ කුප්පකම මිසක් ආ ඒ මනසගේ කුප්ප ගතිය නෙවෙයි කියලා. ඒ වෙනස ඇති වෙච්ච දවසේ අපි මුළු ලෝකෙටම සමාව දෙනවා. මුළු ලෝකෙටම සමාව දීලා කියනවා අනේ ඕගොල්ලෝ නිසා තමයි මම මේ ගැඹුරු ධර්මයේ තේරුම් ගත්තේ. පුළුවන් තරම් ආව කුප්පපන් කියලා. කුප්පන්න කුප්පන්න අපිට තේරෙන පටන් අර ගන්නවා. ඒක සනීප වෙන්න නම් කුප්පන ගතිය සනීප වෙන්න නම් ඉද්දෙන්න ඕන. ඒ සල්ලි දීලා කෙනෙක් තියාගන්න හිතෙනවා චෝදනා කරන. හැබැයි ඒක වෙලා තියෙන්නේ නොමිල ඇති වෙන්න ලැබෙනවා. ඒ අද ලෝකේ ඒක ඒක නොමිල හම්බෙන නිසා බුදුරජාන්සේ කියලා තියෙනවා උඹේ පරිේශනාගාරය 100%ක් අංග සම්පූර්ණයි. ඔක්කොම equipments එක තියෙනවා, raw materials එක තියෙනවා. උඹට තියෙන්නේ මේ ආකල්පය හදාගන්න එක විතරයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. තමන්ගේ සංකල්ප ටික හදාගත්තා නම් අපිට ඊට පස්සේ කීයද හැකි පුළුවන් නම් ආව කුප්පපා. මම කියන්නේ එහෙම ඇත්තට අභියෝග කරන්න කියලා. අපි හිතට කියන්න ඕනේ එහෙම ඔබ පිටේ වනේ තියෙන මීමෙද්ද එහෙම නැතුව මේ ලෝකෙන් බලාපොරොත්තු වෙනවද කියලා. ඒක මම කියන්නේ සාමාන්‍යයෙන් අපිට ක්‍රිකට් ගහන්න කියලා ලෑල්ල අතර ගත්තට පස්සේ කියන්න පුළුවන් ද මට මං සෙන්චරියක් ගහන්න යනකොට හොඳ බෝල ටිකක් එපන් කියලා විරුද්ධ පක්ෂයට කියයිද? අපිට තියෙන එන බෝලෙට ගහන එකනේ. අවුට් වෙන්නේ නැතුව ඉන්න එකනේ තියෙන්නේ. අපි සෝත් වෙන්නේ නැහැ මම මේ සරස්වති පූජාවක් තියලා ආවේ මම මේ සෙන්චරියක් දෙන්න හදන්නේ මම නැෂනල් එකට උදව් කරන්න හදන්නේ මට කරුණාකරලා හොඳ බෝල ටිකක් එවන්න කියලා. එහෙම සංසාරේ එහෙම එකක් නැහැ. ඔය අපේ බැච් එකේ හිටියගේ හැමදාම මේ ට්‍රොෆිස් දෙනවා එක එක කරන්න මේ කුසලාන දෙනවා ක්‍රිකට් ගන්න. ඒ තරම්ම ආසයි. ඒක දැසක් ගිහිල්ලා දෙකක් ගහලා අවුට් වෙලා එනකොට අහුව මචං මම සෙන්චරියක් දෙන්නම් කියලා හිතන්නේ අවුට් උනේ නැත්තම් අවුට් උනානේ කිව්වා. තාම ඌට ඒක කියනවා. ඇත්තටම තමයි සෙන්චරියක් ගහන්න හිතාන කිව්වා. අවුට් වුණ නැත්තම් සෙන්චරියක් ගහන්න හිතාන ගියේ කියලා කිව්වා. කවුරුත් යන්නේම තමයි. ඒ නිසා අපිට එන බෝලෙට අපි වැඩ කරනවා මිසක් අපිට කියන්න බෑ මට මේ බෝලේ දාපන් කියලා. එහෙම ගන්න නෙවෙයි සංසාරේ. කියන්නේ සංසාරේ කිසිම තෙතක් අනුකම්පාව මොකුත් නැහැ. මම එකක් කියන්නම්. භයානකම බෝලේ එන්නේ කිට්ටුම වන්තයාගේ. පිහි එන්නේ. බුලට් එක එන්නේ. ඒ නිසා කිට්ටුවන්තය වැඩි නම් ප්‍රේමවන්තය වැඩි නම් තෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ. ඒකයි බුදුහාම කියන ඈතට යෑම. අන්න ඒගොල්ලන්ගේ පරිසං වෙන්න ඊට පස්සේ නිවන එච්චර අමාරු නෑ. නිවන ඉතාමත් ලේසි. අර කිට්ටුයි කියලාගෙන ඉන්න කට්ටියකින් පොඩ්ඩක් ඈත් කරපු ගමන් හරිම ලේසි. යම්පි හිතානන්දන් තියෙන හැම නෙවෙයි කිට්ටු කට්ටියත් එක්ක නෙවෙයි යන්නේ. ඒ කට්ටිය කරේ තියාගෙන ඒක වෙන ගමනක් නෙවෙයි. ඒ තරම්ම ලෝක විසමයි මම මේ ප්‍රශ්න අහන කෙනාට තරහටවත් මගේ කිට්ටු අන්තර තරහට කියන එක නෙවෙයි. ඒකේ විසමකමේ කිසිසේත්ම කිසිම අඩුවක් නැහැ. ඒ අපේ තියෙන කුප්ප ගැති නිසා අපි විසමම දේවල් වලට ප්‍රේම කරනවා. ඉතාමත්ම විසම දේවල් වලට ප්‍රේම කරන්නේ අපේ තියෙන ඒ තරම්ම අපේ තියෙන කුප්ප ගැතිය නිසා. ඒ නිසා සියල්ලන්ටම සමසේ ඔක්කොටම අම්මලා වගේ ඔක්කොටම තාත්තලා වගේ නංගිලා වගේ මල්ලිලා වගේ සලකනවනේ කිට්ටුන්දට කියලා විශේෂයක් නැහැ. හැබැයි ඒක නිකන් අර හිතප්පපුවක් නැහැ වගේ ටිකක් ඔය දුරස්ත ගතියක් අනම්මනම් පේනවා. විශේෂයෙන්ම කිට්ටුවන්තය ඇවිල්ලා ඉතින් චර්චුරු ගන්නවා. ඉතින් උනාට තමයි දැනගන්න ඕනේ බුදුරජාණන්සේ අපිට පාරක් පෙන්ලා දීලා තියෙනවා මිනිස් එක් වශයෙන් ඉඳගෙන සාධාරණව ශිෂ්ටාචාරව මනුෂ්‍ය ගතිය කියන්නේ හැදිච්ච ගතියෙන් මහත්ම ගතියෙම කියන්නේ නෑ මම කාටවත් විශේෂයක් කරන්නේ නෑ කියලා. එදාට පෙමතෝ ජායති සෝකෝ නෑ. ප්‍රේමයෙන් හටගත්තා වූ දුක නෑ. ඒ නිසා අපි හිතන්නේ මේ තරහකාරයකට කොහොමද හැසිරෙන්නේ කියන එකනේ ප්‍රශ්නේ. නමුත් සංසාරයට බැඳින තරහකාරය නිසා නෙවෙයි. මේ ඇලි ඇලි වාසය කරන කට්ටිය නිසා තමයි. ඉතින් ඒක නිසා මේ අමාරුයි අමාරුයි ඔය මේ මේ උදලෙන් අයින් කරන කුණු තියේදී සංහන්දෙන් අයින් කරන කුණු ගැන කතා කරන්නේ. උදලෙන් අයින් කරන තැනට උදලෙන්ම අයින් කරගන්න වෙනවා. අද පස්ලෙම මෛත්‍රී කරනවා නම්. ඔයා කියන ප්‍රශ්නේ වල නාන්න ආයසන. ඒ කියන්නේ කවුරු හරි අපිට වැරදි කරනවා දිගින් දිගටම කරනවා නම් අපි යාට මුකුත් හිතන්නේ නැතුව කෙලින්ම මෛත්‍රී කරනවා. කියන්නේ වෛරයක් හිතේත් නැතුව මේ දිගටම මෛත්‍රී කරනවා. තාම ප්‍රශ්න කියන්නේ ආත්ම සංකල්පයේ ඉඳගෙන ඒ මනුස්සයාට අපිට වෛර කරන්න බෑ. අපේ කෙලෙස්ම තමයි අපිට වෛර කරන්නේ. ඒ නිසා මෛත්‍රී කරන්න ඕනේ Taman තමයි ඉස්සෙල්ලා. Taman සම්පූර්ණ මෛත්‍රී කරාට පස්සේ අනික් කෙනෙකුට කරනවා කියන එක අමාරු නෑ. තමන්ගේ හිතේ කෙලස් තියාගෙන සමන්ගේ ඇතුලේ ගේත මේ මරගාතේ තියන ලෝකෙට ප්‍රකාශයෙන් ඇති වැඩන්නේ. ඉතින් තමන් මෛත්‍රියෙන් ආඩේ නම් බුදුජානනාංශ කියලා තියෙනවා මෛත්‍රී වර්ණ කෙනෙකුට තව කෙනෙක් වෛර කරන්න හදනවා කියන එක කඩුවක් දෙකට නමන්න හදනවා වගේ කිය. කාටවත් වෛර කරන්න බෑ. යම් කිසි කෙනෙක් මට වෛර කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක ඒ මනුස්සයාගේ දෝෂ නෙවෙයි මගේ තියෙන ඒ මයි ඒ වෛරේ බාර ගන්න ආකර්ෂණ ශක්තිය නිසා ඒක මගේ කෙලෙසයක්. මම දන්නවා මම කතා කරන්නේ බොහොම මේ ඇබ්සලියුට් ටර්ම්ස් වල ඉඳගෙන මම කියන කතා කරන්න හදන මේ මූලධර්ම පැත්තකින් ඉඳගෙන ඒක නිසා අනුන්ට මෛත්‍රී කරන එක නෙවෙයි වැඩේ අපි මට මට මෛත්‍රී කරගන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මට මෛත්‍රී කරන්න පුළුවන් නම් බුදුහාම කියලා තියෙනවා කිසිම කෙනෙකුට ලං වෙන්නවත් බෑ කියලා. ඒක මෛත්‍රී වෛර කරන කෙනාට පේන්නේ ගිනි කන්දක් වගේලු කිට්ටු කරන්න එන්නේ නැතුව කියලා තියෙනවා අර මේ ඒ ගල් තියෙනවා එක ගලක් ඔය මේ මට මතක නෑ මේ මේද පාෂාණ කියලා. මේද පාෂාණ කියලා බැලු බැලමට කියන්නේ ඌරු තෙල් වගේ ගලේ පාට. ඌරගේ තෙල නිකන් කහ පාටයි මෙතන තියෙන්නේ. ඉතින් ලිහිණි ඇවිල්ලා ඌරු මස් කැල්ලක් කියලා හිටලා ගහනවලු. ගහ වේගෙන් ඇවිල්ලා ගැහුවට ඒ මේද පාෂාණ ගාම ඌගේ හොට කොට වෙනවා මිසක් පාෂාණ මොකොත් වෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒ වගේ තමයි කියනවා මෛත්‍රී කරන කෙනාට කවුරු හරි ඇවිල්ලා ගහන්න ගියත් මේද පාෂාණ කොටන්න ගිය කුරුල්ලට වෙච්ච දේ වෙනවායි කියලා. නිසා ඉස්සලා Taman ආර මෛත්‍රී කරනවා නම් පිටකෙනෙකුට සැලසුම් කරන්න හිතෙන්නේ නැහැ. ඒ සැලසුම් වැඩ කරන්නේත් නැහැ. ඊට පස්සේ පුළුවන් අපිට අවශ්‍ය නම් ඒ මනුස්සයාට දෙන්න ඒක නිසා ප්‍රධානම දේ තමයි තමන්න තමයි මෛත්‍රී කරගන්නේ. ඒක තමයි සතියෙන් කරන්නේ. ඒ නිසා සතිය මම මේ විදිහට මේක දාන්නේ යම් චිත්තක්ෂණයක අපි මම දැන් මෙතන කියන තැනට ආවයි කිව්වහම අපිට අපි සතිමත් කියලා කියාගෙන. මම දැන් මෙතන ඉන්නවා ඒ දන්නවා. ඒක ඒ වාගේ මෛත්‍රියක්. මම දැන් මෙතන ඉන්නවා කියලා දන්න එක මාත් එක්ක 100%ක් මම ප්‍රේම කරන වෙලාව. මම 100%ක් මෛත්‍රියක මෛත්‍රී කරන වෙලාව. මම මෙතන ඉඳගෙන මම දැන් මෙතන ඉන්න බව දන්නේ නැතුව අනුන්ගේ දේවල් හිතනවායි කියලා කියන්නේ මම තනි කරම මෛත් එක්ක වෛරයක් කරන්නේ. මම තනි කරම මට කරන අකරුණාවන්තකම. මට තියෙන කරුණාව තමයි හැම මොහොතෙම මාත් එක්ක මම. හැම මොහොතෙම එළඹ සිටි ජීය තියෙනවා බුදුරජාණන්සේ කියනවා ඒක තමයි Tamanට කරගන්න පුළුවන් ලොකුම අයිති ලොකුම කරුණාව ලොකුම මුදිතාව. ඉතින් ඒක කරන්නේ නැතුව ඒක ගැන නොසිතා ඊය ගැන හිතනවා, හෙට ගැන හිතනවා, අරය ගැන හිතනවා, මෙයා ගැන හිතනවා, අරය හිතනවා, මේ හිතනවා කියලා කියන්නේ සතියකුත් නැහැ, මෛත්‍රියකුත් නැහැ. නිසා එක චිත්තක්ෂණයක සතිය කියලා කියන්නේ මයිනම් මන්න සාමාන්‍ය නිර්වචනය දෙන්නේ නිවනමයි කියලා. ඒ මෛත්‍රියම සාධාරණීකරණය වෙනවා සතියම සාධාරණීකරණය වෙනවා. ඒ නිසා දවසක නැත්නම් පැයක නැත්නම් ඉඳගෙන ඉන්න වෙලාවේ එක හුස්මක් දැන දැන ගන්නවා. සක්මන් කරනකොට එක පියවරක් දැන දැන ගන්නවනම් ඒ මොහොතේ අපි අරසයි. ඒක නිසා පරිත්ත කියන වචනේ අපි පිරිත් වලට පාවිච්චි කරනවා. ඉතින් අපි පිරිත් කියන හරියට අරසාවට. නමුත් ඒ ඔක්කොටම වැඩි ලොක්කම පරිත්තේ තමයි සතිය. තමයි සතිමත් ඉන්න හැම වෙලාවෙම මොනම කෙනෙකුට කිට්ටු කරන්න බෑ. ඒක ඒ විපස්සනාටත් දැනෙනවා. සත් මෛත්‍රී කිව්වම තේ සමතේනේ. ඒ දෙකින්ම සාධාරණීකරණය වෙනවා. ඒ නිසා අනුන්ට මෛත්‍රී කරන්න හදනවා කියලා කියන්නේ තමන්ට පිළිලා තමන්ගේ වාදිනේ පිළිලා වැක්කෙන්න දෙයින් අනුන්ට දුන්නට කමන්නේ තමන්ගේ වාදිනේ පිළිලා නැතුව අනුන්ට දෙන්න හදනවා කියලා කියන්නේ ඒක මොකද්ද අවස්ථාවාදයක් මිසක් ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ඉතින් මම මේ දෙන්නේ නිදර්ශනේ මම දෙන්නේ විපස්සනා පැත්තෙන් බලලා. සමථ පැත්තෙන් කතා කරන කෙනෙක් කියන්නේ ඉඳ තියෙනවා මේ ද්වේෂ වෙනකොට මෛත්‍රියෙන් ප්‍රයෝජන ගන්න කියලා. නමුත් ඒක බොහොම తాවකාලිකව yaadෙන්නේ නැහැ. ඒ වෙලාවට හරියයි පස්සේ වැඩ කරන්න නැති වෙන ඉඳී තියෙනවා. නමුත් Tamanda මෛත්‍රී කරගෙන පිළිලා උතුරන භාජනයෙන් කාට හරි දෙන එක ඕන වෙලාවක කියලා කරන්න පුළුවන් තරම් ශක්තියක් ඇති දෙයක්. අවසර සම්මන්ත ඒ කියන්නේ දැන් සතියෙන් වැඩ කරන කෙනෙක් අමතෙන් තවත් කෙනෙකුට මෛත්‍රී කරන්න අවශ්‍ය නැහැ කියන එකද? මෛත්‍රී කරන්නම් අසත්‍යමත් වෙනවාද කියලා මං අහනවා එතකොට. කාටද මෛත්‍රී කරන්න කියලා තමන් මේ මොහොත ඉක්මවනවා නම් ඒක ඉතින් ඉඟුරු තියලා මිරිස් ගත්තා වගේ වැඩක් තමයි. ඊට මීට වැඩිය හොඳයි තමන්ගේ තියෙන தත්ත්වය හොඳට එලෙබසිටි සීයෙන් ඉන්නවා නම් යථා කාලයේදී සතියෙන් කරන වැඩෙත් කරනවා එතකොට මෛත්‍රියෙන් කරන වැඩෙත් කරනවා දෙපැත්තෙම සම්බර වෙනවා. ඉතින් ඒක ඒක හරි අමාරුයි. මොකද අමාරුව අපිට පුරුදු කරලා තියෙන විශේෂීත්වය හැටියට බලනකොට අපිට හැම වෙලාවෙම සම්බර හිතක් ගන්න අමාරුයි. ඒ නිසා අපිට එකයි කරන්න පුළුවන් ජීවිතේට හරි කමන්නේ. මුළු භවනා රිට්‍රීට් එකේදී හරි කමන්නේ. මුළු දවසේ එක චිත්තක්ෂණයක් සතියේ හිටියනම් ඒක සක් විදිහට දෙකමක් විදිහට සලකන්න. ඒක නිවන වගේ සලකන්න. සලකපු දවස වෙනවට දැන් පුළුවන් නේ. දවසට එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්. ඒක අගේ ආඩම්බරේ කරන්න කරන්න කරන්න කරන්න හිත හොයනවා ක්‍රමසහ විදි චිත්තක්ෂණ දෙකක් ඉන්නේ කොහොමද? තුනක් ඉන්නේ කොහොමද? හතරක් ඉන්නේ කොහොමද කියලා යන්න පටන් ගන්නවා. අපි අයියෝ මට මෙච්චර කොල්ල සතිය නැතිනවනේ කියලා අපි පශ්චාත්තාපයට පැත්තට ගියොත් කෙලස් තමයි වැඩෙන්නේ. හැම වෙලාවෙම ඇති හැකි සංඥාව ගන්න ඕනේ. මෙහෙම හරි මදයි. මෙහෙම හරි කියලා දවසේ එක චිත්තක්ෂණයක් හරි කියනවා මට හෙට දෙකක් ඉන්න ලැබුණොත් තුනක් ඉන්න ලැබුණොත් කියලා ඒ සතිය අගය කරන කියන්නෙම මෛත්‍රිය. කියන්නෙම පිරිච්ච ගතිය. කියන්නෙම හැකි සංඥාවක්. කියන්නෙම ප්‍රීතියක් වෙනවා. ඒකෝට අපිට අර පුංචි කාලේ සතියක් හම්බෙච්ච හම්බෙන ශපත වගේ අනේ අද දවසක් එක චිත්තක්ෂණයක් මං සතියෙන් හිටියා. හෙට මම දෙකක් ඉන්න ඕනේ. තුනක් ඉන්න ඕනේ කියලා ඉතින් ලේසිනේ එක දෙක කරන එක. ආනිම කරන කරන කරන යනකොට ඉබේම නරක පැත්ත බලන්නේ නැතුව හොඳ පැත්ත බලන මානසිකාරයක් හැදෙනවා. හැකි සංඥා ඒකට තමයි යෝනිසුමංස කාර්යය කියන්නේ. අපේ ජීවිතේට අපි කරන්නේ බැරි දේවලුයි වැරදිච්ච දේවලුයි දැක දැක කල්පනා කරලා ඒව සමාදන් වෙවි නිකටල යන චහරි ශෞත්‍රි සංසාරිකයි ඒකල අසුබ භාවනා කරපුවා හිතන මහා වීරකමක් කියලා බුදුජානකගේ ජොල්ලිය හිටපල්ලයි කියලා ජයට ජීවත් වෙලයි කියලා භාවනා කරන කට්ටිය විශේෂයෙන්ම දෙක තියන් ඉන්න ඕනේ හොඳට මේ මොකක්ද කියන්නේ ජයට ජීවත් වෙන්න ඕනේ මේකත් නිකටල්ලේ තියාගෙන අඬන්න පටන් අරගත්තොත් මටත් සොරි කියලා හිතෙනවා. දැන් හැබැයි අපි විනාඩි 10ක් ඕටන් ගිහිල්ලා තියෙනවා. සමිනහස ඒ කියන්නේ මෛත්‍රිය පිළිබඳ ගැටලුවක් නැහැ මෛත්‍රිය කිරීම පිළිබඳ අලුතෙන් ගැටලුවක් නැහැ. යෝනිසෝ මනසිකාර්යය තුලදී ඒ කියන්නේ ස්වාමිනාතේ පැහැදිලි කර විදිහට ඒ අවස්ථාවේ ඒ ඒ අවස්ථාවේ සිහිය පිහිටව ගැනීම තුලදී එදිනෙදා ජීවිතයට අවශ්‍ය වෙන්නා වූ ගැටලු නිකම්ම විසඳනවා. විපස්සනා මාර්ගයේනොත් ඒ කියන්නේ මේ ධර්ම මාර්ගයටත් අවශ්‍ය කරුණු පැහැදිලි වෙනවා. මේ තුල ඇත්තේ යෝනිසෝ මනසිකාර්යය කියන යෝනිසෝමනසිකාරය කියන එක සාමාන්‍යයෙන් පරිවර්තනය කරන්නේ නුවණින් මෙනෙහි කිරීම කියලා. මනසිකාරයේ કોઈ චිත්තක්ෂණෙත් තියෙනවා. ඒක පිළිබඳව අපිට අලුතෙන් තටමන දෙයක් නැහැ. එක්කෝ අයෝනිසයට යනවා යෝනිසයට යනවා එක්කෝ. අයෝනිසෝ ගියොත් ඒකාන්ත අපාය කියලා හිතා ගන්නකෝ. කතා කරන දෙයක් නැහැ. යෝනිසෝමනසිකාරය ගියොත් නිවනට. ওই දෙක අතරමැද හම්බලමක් නැහැ. එච්චරයි. මේ ජීවිතයේ තියෙන භයානකම එච්චරයි. එක්කෝ යන්නේ යෝනිසෝමනසිකාරයේ නිවනට යනවා එහෙම නැත්නම් අපායට. ওই දෙක මැද නෑ. ග්‍රේ ඒරියා එකක් නෑ. ඒ නිසා අපිට තියෙන්නේ භාවනා කරුවේ නැත්නම් 100%ක්ම අයෝනිසෝමනසිකාරය කියලා හිතා ගන්න. භාවනා නොකර ඉන්න මුළු ජීවිතේම යන්නේ අයෝනිසෝමනසිකාට. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ මේ ධම්මපදත්ත කතාවේ තියෙනවා පුතත්ජනස මේ නිරයෝ සකඩේය සජිසං කියලා. පුතත්ජනයට නිරය තමන්ගේ ගෙදර වගේ. තමන් කොහේ ගියත් එතන තමයි යන්න වෙන්නේ. තමන්ගේ ගෙදර වගේ. ඒ මොකද යෝනිසෝමනසිකාරයක් දන්නේ නැහැ. අපි ඒ නිසා අයෝනිසමනසිකාරයෙන් ගත කරපු මේ ජීවිතය යෝනිසමනසිකාරට යන්න නම් හිතුවක්කාර වෙන්න වෙනවා. අන්නේ හිතුවක්කාර කල්පනාවට තමයි යෝනිසමනසිකාරය කියලා කියන්නේ. සම්ප්‍රදාන කුල යන ගමන අනිවාර්යයෙන්ම අයෝනිසමනසිකාරයට යනවා. ඒ නිසා මේකට රැඩිකල් රිෆ්ලෙක්ෂන් එහෙම නැත්නම් මේ විප්ලවීය සංකල්පයක් කියලා කියන යෝනිසමනසිකාරය. අපි යන ගමන කඩලා හැරලා දාලා ගංගා දිගේ ඉහළට යන්නත් නෙවෙයි. එතකොට අපිට රූපයක් දැකලා ඒ රූපෙට මන අපේ පහළ වෙනවා මන අපේ පහළ වෙනවා දැන් රූප මනාපමන අපේ කෝක වෙතත් රූපයත් එක්කම මන අපයක් පහළ වුණා කියලා වෙනද නොදැක්ක පැත්තක් දැක ගන්න තරමට අපි විප්ලවීය බැල්මක් බලන්නේ රූපයක් දකින්නකොටම අමනාපයක් පහළ වුණා කියලා රූපෙත් එක්කම අමනාපය දැක ගන්න තරමට අපි මේ සෙල්ලක්කාර බැල්මක් බලන්න ඕනේ අන්න එදාට තේරෙනවා බුදුහාමුදුර කියන්නේ කවුද කියලා නිසා යොන්සමංජකාරට ඒ අදහස ඔය කටුකුරුන්දේ ස්වාමීන් තමයි දුන්නේ මේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියන එක. එහෙම නැත්නම් මේ විප්ලවීය බැල්මක් බලන්න ඕන. කුරුද්දට ඒක බලලා හැමදාම පහළ වෙන රාගේ මතුවලා ද්වේෂේ මතුවන නම් අපි තිරිසනුන් හා සමානයි. දකින්නේ මේකයි මතුවෙච්ච රාගේ මේකයි. දකින්නේ මේකයි ඇතිවෙච්ච ද්වේෂය මේකයි කියලා. දකින්නේ දෙයත් එක්ක මේ මතුවෙන රාගේ ද්වේෂය දැක ගන්න පුළුවන් නම් ඒක තිරිසනුර කරන්න බෑක මිනිස්සෙකුට විතරක්ම යෝනිසමනසකාර ඇති කෙනෙකුට පමණක් කළ හැකියි. ඒක වුණා නම් ගන්සාරෙට එක දවසක් හරි හිතා ගන්න දෙනවා බුදුන් මේ අවුරුදු 2600 කට පස්සේ කොහොම හරි බුදුන් දැක්කයි කියලා. නැත්නම් ධර්මය දැක්කයි කියලා ඒක දෙක කරගන්නේ කොහොමද තුන කරගන්නේ කොහොමද බලන බලන වෙලාවේ මට ඒ දැකපු දේ නිසා මනාපේ පහළ වෙන හැටි අමනාපේ පහළට දැක් ගන්න පුළුවන් නම් අපි මේ කරන්නේ දකින්න රූපේ බලනවා නෙවෙයි දැකීමේ යාන්ත්‍රණය දකින්න. දැකීම කියන එක සිද්ධ වෙන හැටි දකින්න. ඒක වැඩිකල් බලන්න ඕනේ නැහැ කියන බුදුහාමුදුරුවෝ එක සැරයක් පෙන්නලා දුන්නාට පස්සේ ආනිසංශ තේරුණා නම් ඊට පස්සේ ආ දන්නවා හැම එකකම පිටිපස්සේ මනාපමනාප තියෙනවා. මනාපමනාප නැත්නම් අපි කරන්නේ මොනවාක්වත් කොටිම. අපි කරන්නේම සංස්කාර කරගෙනමයි. ඒ නිසා අනිවාර්යයෙන්ම සංසාරයට යනවා. නමුත් ඒක දකින්නවනම් මේ මනාපේ නිසා මම මේ වැඩ කරන්නේ මේ අමනාපේ නිසායි කියලා ඒක බුදුහාමර කරන බොහොම ශ්‍රේෂ්ඨ දක්මක් කියලා. මනාපමනාප දෙක දැකීම. ඉතින් ඒක ධර්මානුපස්සනාවට වැටෙනවා. සාමාන්‍ය කායනුපස්සනාවටත් නෙමෙයි. චිත්තානුපස්සනාවට ඒක ධර්මානුපස්සනාවට වැටෙන ඉතින් ඒක මේ අඩු ගන්න තර්කයටවත් අහු වෙනවා අඩු ගානේ කියලා දෙන දේ සුත්තමී ඥානයටත් අහු වෙනවා ඒක ලොකු ලොකු ලාභයක් කියලා හිතාගන්න. මේක ලොකු ලාභයක්. ඒ නිසා මම අපේ පහළ වෙච්ච අය නමුත් එන්නකොට මට දැක ගන්න පුළුවන් නම් අමන අපේ පහළ වෙච්ච අය මට එනකොටම දැක ගන්න පුළුවන් නම් ඒක මේ බොහොම සෙල්ලක්කාර දැක්පක්. අවසරයි සම්හන්ස. ඇවිල්ලා ටිකක් වෙලා යනකොට තමයි දැනගන්නේ. ඒත් කමන්නේ. ඒ මොකද අපි මෙතෙක් කල දැක්කෙම නැති දෙයක් නෙමෙයි. කවදාකවත් නැතුව දෙයක් දැන් ටික වෙලා ගියාට පස්සේ හරි තේරෙනවා. ඊට පස්සේ පුළුවන් ඒක මීට ඉස්සෙල්ලා චිත්තක්ෂණය අල්ලගන්න වෙච්චරම අමාරු වෙන්නේ ඉස්සෙල්ලා තරහක් වෙනවා. දැන් මට තරහ ඇවිල්ලා තියෙන අඩු ගානේ ආ දැන් හරි. දැන් මම මේනකොට අහුවෙලා. හෙටත් එනවනේ මේක. හෙටකොට මෙච්චරම තරහ වෙන්නේ ඉස්සෙල්ලා. ආන්නේ මම බලන්න බලන්න බලන්න බලන්න යනකොට දවසක නියපොත්තෙම කඩා ගන්න පුළුවන් තැනකට අහු වෙනවා. ඒ අර කලින්ට වඩා නෑ එකම සිද්ධියක් ගත්තොත් ඒ කලින් දැනෙන වින්දනීය ස්වභාවයේ රළු ගොරෝසු ගතියට වඩා සියුම් වෙලා ඊට වඩා අඩුවෙන් දැනෙන ස්වභාවය. ඒ කියන්නේ පැහැදිලිවම දිනුවක් තියෙනවා. දකින්න පුළුවන්. එහෙම නෙවෙයි මම මම මෙහෙම කියන්නේ ඊට වැඩිය නිකන් ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ හිටින්ද ආස්වාසය අපි දකින්නේ ආස්වාදේ දැහෙන ගොරෝසු වුණාට පස්සේනේ. භාවනා කරනකොට කියනවා ඊට ගොරෝසු වෙන්නේ ඉස්සෙල්ලා වෙනකොටම බලන්නේ කියලා. ආස්වාසය. මේ රූප ධර්ම. එහෙමනම් ගණදින ආස්වාසය එන්නත් ඉස්සෙල්ලා ගිහිල්ලා බලාගෙන ඉන්න ඕනේ නැහැටි. එනකොට ඒක සියුම් තත්ත්වය දකින්න. ඊට පස්සේ අනිද්දා ඊටත් කලින් ගිහලා බලනකොට ඊට සියුම් තත්ත්වය දකින්න. එන්නේ එන්නේ එන්නේ එන්නේ නැති තැනකද ආස්වාදය පටන් ගන්න හැටි දැක්කනම් ඊට පස්සේ අර චෛතසිකයක් එන හැටි දකින්න එක ඒකම තමයි. මේක රූප ධර්ම අරක නාම ධර්ම. රූප සක්මනටත් අදාළයි නේද සම්මත? සක්මණේට ඕනම ඕනම දෙයකට අදාළයි අපි එක තැනකින් මේ යාන්ත්‍රණය අල්ලගෙන ඒක සාරබහුම දෙයක් ඕන තැනකට අදාළයි අපි කරන්නේ ලේසිම තැනකින් ගන්න ආශාසය අල්ලලා දීලා ආශාසය එන්න මුල බලනවා මුල මැදක බලනවා කියන්නේ ඕක තමයි එන්නත් ඉස්සලා ගිහලා බලන කොහොමද මෙයා මතුවෙන්නේ කියලා ඊට පස්සේ වෙන ඊටත් ඉස්සලා ගිහලා බලාගෙන ඉන්නකොට මතුවෙන හැටි දැක්කනම් ඉතින් සාමාන්‍ය සතිය නෙවෙයි තාම සියුම් සතියක් තියෙන බෑ ඒක දකින්න ඒ ටික සියුම් කරන සියුම් කරන සියුම් කරන යන එක තමයි යෝගා යෝගාවචර වේශින් කරන දේ. නැත්තම් සතිපට්ඨානය කියන්නේ ඕකයි. සතිය මනාවකට තහවුරු කරනවා කියන්නේ ඒකයි. ඊට පස්සේ නාම ධර්මත් තරහ ආසාව ආවට පස්සේ අල්ලගන්න පුළුවන් නම් අදිෂ්ඨානය කරගන්න ඕනේ මෙච්චරම ඝන බහල වෙන්නේ ඉස්සල චිත්තක්ෂණය මට දැක ගන්න බැරි. ඉතින් ඒක වෙන්න නිතර තරහ යන්න එපා. ඉතින් තරහ යනවනේ ඇති වෙන්නේ. බාහිරින් එහෙම බාහිරින් එන ඒවා නෙමෙයි සිත ඇතුලෙන් එන අරමුණු වලදී තරහ තරහ තරහ තරහ නිකන් තරහ නිකන් සාමාන්‍ය ගමේ කොටේ තරහ ඇලීම ගැටීම දෙකේ කොයික නෑ තරහ කියලා ගන්න ඇලීමක් ඕනේ නෑ තරහම ගත්තාම හරි ලේසි මාත්‍රකාවට දෙලීම බහින්න පුළුවන් එහෙම එහෙම ගත්තාම දැන් මට දැන් මේ වෙනකොට නහු නමේට නැගලා තියෙන කියලා අපි නට 99 98 න් අල්ලන්න පුළුවන් නා. ඊට පස්සේ කියන 99 ගමන්නේ 98 ගන්න 97 න් අල්ලන්න පුළුවන් තාම තරහ. තාම කොච්ච දාන පුපුරනෝ කෑ ගහනවා. 99 97 96 90 70ට විතර බහිනකොට තේරෙනවා දැන් එනවා අර විදිහට මං ආවේශ වෙනවා කටයුතු කරනවා නමුත් මට මේක දැක ගන්න පුළුවන් ගැතියත් ඒ නිසා දිග්ගටම වරෙන් කියලා ආරාධනා කරන්න ඕනේ මිනිහට. තරහ හොඳටම තරහ වරෙන් මට 69 අල්ලන්න පුළුවන් නෑ. 68 අල්ලන්න පුළුවන්. ඕම ඕම බස්සට බස්සන යනකොට අන්තිමට තරහට තරහ යන්නේ නැති ගතියක් එන්නේ. ඉස්සර තරහ යනකොට තරහ යනවනේ. නැද්ද කිය විතර මේ තරහ කියලා බහුව වෙනවා හිතන අනීමු ආවේ නැත්තම් නිතර නිතර දැන් අල්ලන්න බෑ. ඒකට තරහදී ආ බලන්නේ බොහොම වටිනා අමුද්‍රව්‍යයක් විදියට බලනවා වගේ. හිත පිළිබඳව ආબોධ කිරින්න නිතර එන පරිේශනයේ සඳහා වෙන නොමිලේ ලැබෙන අමුද්‍රව්‍යයක් එන්නකොටම ඊට කලින් තරහ එන හැටි ඊයේ දැක්කටත් වැඩිය කලින් දැක් ගන්න පුළුවන් වෙනකොට කවදාකවත් මේ තරහ පිළිබඳ තරහ යන්නේත් නැහැ අර තරහට අපිව වහයලා ගන්නත් දරුව යනවා එහෙම ආවේ නැත්නම් අපිට කරන්න දෙයක් නැති වෙලා යනවා නේද ඒක දෙයියන්ගේ නාමයට හොඳට අයිති වෙන්න තියෙනවා ඒ කියන්නේ යාළුවොත් එක්ක අසුරු කරනකොට නෑදෑයොත් එක්ක ඇති වෙන්න දෙනවා ඒගොල්ලෝ නික මේ අනු ඒ කියන්නේ හිතලා බලලා දෙනවා. සොයා බලා ගෙනත් දෙනවා තරහ වෙන්න දේවල්. නුරුස්නාවේ තියෙන දේවල් ඒ අතින් නම් හරිම වාසනාවන්තයි. කිසි කෙනෙකුට මං හිතන්නේ ඒකට අමුඩවි අඩුයි කියලා. ඇති වෙන්න තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ නම් මේ කොන්තරත් එක බාරගෙන මේ කියන දේවගත්ත ඒ ඒ සම්ප්‍රදාන කුල හරියටම සිස්ටමැටිකලි දෙනවා. අපිටත් ඉතින් නොදන්න නම් නැති වුණාට දේවදත්ත කෙනෙක් ඉන්නවා. ගෞරවන ස්වාමීන් වහන්සේ දැන් බලනකොට අපි අපිත් එක්කම තරහ වෙලායි තියෙන්නේ පිටස්තර කෙනෙක් එක්ක නෙමෙයි. අපි කියන්නේ බා මම කියන්නේ. සමාන සමානස මම මමත් එක්කම කිසිම සමාවක් නැමට කියනකොටම තේරෙනවා. ඒ නිසා ওই වචන කතා කරනකොට පරිස්සම් වෙන්න ඕනේ. නැත්තම් නිකන් මහත්ය තරහකාරී වදාගන්න. බහුවචනේ දාහන්න මේවා. මම බලන් ගියා මාත් එක්කම තමයි තරහලා තියෙන්නේ. ඒක කන්න ඒක නිකන් කන්නඩියේ මූණ බලලා තෝ කැතයි නියකෝ කිව්වා වගේ වැඩක්. කන්නඩියෙන් දෙකකින් විතරක් කියලා කියන. ඉතින් ඒක කාටද ඉඳකින් කියන්නේ? Tamandama තමයි. කන්නඩි වෙන කවුරුත් ඉන්නවයි. නැත්නම් කන්නඩිය දැකලා ඉවරලා කැතක් දැකලා කන්නඩිය පොළවේ ගන්නවා වගේ වැඩක්. ඒ නිසා හුඳුවට බලන්න බුදුජානන්සේ කියනවා මේ බාහිර ලෝකේ කියන්නේ කවුරක්වත් නෙවෙයි මේ මාකල්පම තමයි. ඔබට මේ ලෝකේ ලස්සනයි හොඳයි කියනවනම් ඒ හිත ලස්සන වෙච්ච වෙලාවේ. මේ ලෝකේ නොදකින් නොපතන් කියනවනම් හිතේ පාවිච්ච වෙලා. මේ ලෝකේ කියලා මොකක්වත් නැහැ. ඕක කණ්ණාඩියක්. උඹම තමයි ඔය පේන්නේ. ඔය පේන්නේ ඔබම ප්‍රතිබිම්බය නැත්නම් මායාව. එහෙම නැත්නම් මේ සේයාව. ඉත අපි වැඩේම ඒකත් එක්ක ගැටෙන එක තමයි. අර සයිඩ් කන්නඩිය අල්ලන්න රිලව් අල්ලන්නේ පිටිපස්සේ දැකලා තියෙනවා. සයිඩ් කන්නඩිය දැක්කට පස්සේ ඉඳගෙන උන් අර එහා පැත්තේ ඉන්න එක අල්ලනවා. ඌ දන්නේ ඌ ඉන්නේ. ඉතින් ගොරවනකොට අරුත් ගොරවනවා. මේ ඔය කාර් නැත කරපුවාම එන්න මේ පොලිතින් බෑග් එකක් දාලා වැහලා යන්නේ. මොකද ඇවිල්ලා අල්ලගත්තොත් එන්න කඩලමයි නැතර කරන්නේ. මොකද ඌට අර එහා පැත්තේ ඉන්න එක පේන්නේ නැහැ. ඉතින් ඌමයි පේන්නේ. ඉතින් සාමාන්‍ය භාවනා කරන කට්ටිය රිලව්වාගේ තමයි. නොකරන කට්ටියට ඒක ප්‍රශ්නයක්ම නැහැ. මොකද එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම අදහනවා එහා පැත්තේ ඉන්න එක තරහා ඌමයි තරහ ඇති කෙරුවේ කියලා ඌන්ට ප්‍රශ්න නැහැ. භාවනා කරන එකට සැකයක් තියෙන මේ මමමද පේන්නේ නැද්ද කියලා. එතකොට තමයි ගේම. ස්වාමීන් වහන්සේ මට දැන් ඔයගේ කල්පනා කරනකොට දවසක් සිතුවිල්ලක් ආවා මේ විදියට. මගේ හිතමු තරුණ වයසේ කියලා මම පේරාදෙනි මල්වත්තේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක මම බම්කුවා වෙලා කතා කරගෙන ඉන්නවා. මම මගේ එක මිත්‍රෙක් විතරයි දන්නේ මම මෙහෙම අහවලත් එක්ක යාළුකමක් පවත්වනවා කියලා. ඉතින් මම දැන් එයාත් එක්ක බොහොම සතුටින් ඉන්නවා. එයා බොහොම ලස්සන ගවමක් යනන් ආවා. එතකොට ඇහැට ප්‍රිය දර්ශනයක් ආවා. එතකොට එයා හොඳ සෙන්ටර් ගාලා ආවා. නහයට හොඳ සුවඳක් දැනුණා. එතකොට එයාට සින්දු කියන්න පුළුවන් බව පෙන්වන්න යා සින්දුකුත් මාත් මට ඇහෙන්න කිව්වා. උතෝරමයි කනත් hina ගියා. එතකොට එයා ගෙදරින් කෑමකුත් හදාගෙන ආවා. අපි තුමක් ගල හරි මොකක් හරි රස කෑමක් කියලා. එතකොට එතකොට මගේ දිවත් hina ගියා. ඒ ඉන්න ගමන් එයා ඉතින් මේ මගේ අතිනුත් ඇල්ලුවා. එතකොට ස්පර්ශත් hina ගියා. මෙන්න ඉන්නකොට මගේ අර හොඳම මිත්‍රයා මට ටෙලිෆෝන් කරලා කියනවා මොබයිල් ෆෝන් එකෙන් අලිස් මේ තරහ වෙන්න එපා. මේ මම මේක විශ්වාසවන්තකමයි කියන්නේ මේ බොහොමකටයි කියන්නේ. මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මම දැක්කා බෝයි කෙනෙක් එක්ක අහවල් හෝල් එකේ පික්චර් එකක් බලනවා. එතකොටම දැන් මම බොහොම පින මේ මේ ඉන්ද්‍රියන් පහම පිනායන තත්ත්වයේ හිටියේ. අර කෝලක ලැබිච්ච ගමන් අර ඒ මගේ ඒ යවලන්නේ ඒ රූප ලක්ෂණ එකක් උනේක් නැහැ. එතකොට අර ගුණාපු බං ආපු ආහාරවල රස වැඩක් උනේක් නැහැ. අරයි කටහඬෙන් ඊට පොඩක් උනේක් නැහැ. ඔය වගේ අර ඉන්දියන් පහම ඒ වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මම දැන් ඉතින් මේක අර ආවුලක් තියෙන නිසා මම ඉතින් එයාට අඟවන්න නැතුව නගේ දැන් හිතේ අමනාප බවක් ඇති වෙන අතර ප්‍රමාණයකට. එයා මට කිව්වන් කේන්ති ගන්න එපා කියලා. පස්සේ මම මේක හිතින් ට්‍රේන් ගන්න නැතුව හොයලා බලනවා. හොයලා බලනකොට එයාගෙම පසු පසු ඉමසලා බලනකොට ඔයා මෙහි පිටරක් බාන්න ගියා දහවල් දවසේ ආව කාත් එක්කද ගියේ අන්නේ අපි අම්මලා තාත්තලා කතා කළා අම්මා තාත්තා කිව්වා අපි නම් අද යන්නේ නැහැ ඔයා අයියත් එක්කම නම් කණිකරන් අයිය කණිකරන් අයියත් එක්ක පිටර බාන්න යන්න කියලා එතකොට නවතමට අර පසු ඇති වෙන අර ප්‍රොෆෙසර් තුල කොහොමද තුලියා ඉතින් මම කල්පනා කළා මේක කොහොම මෙතන ඇතුළෙන්ම නිර්මාණය කරගන්න මනෝ මූලික මෝඩ නිර්මාණ නිසා තමයි අපි මේ කෝපකාරී තත්ත්වයකට තියෙන්නේ කියලා. නෝ ඉතින් මොකද්ද ඒකේ මේ විනිශ්චය කියන්නේ මොකද්ද කියන්නේ? මේක අපිම තමයි මේ නිවැරදි ලෙස මේවා ගැන අවදායම මුසී නිසා තියෙන ප්‍රත්‍යඥය ස්වාමීන් වහන්සේ බලන් කියන්නේ. ඔය ඒක සාමාන්‍යයෙන් අපි ගමේ ගොඩේ කියන්නේ මේ කණ්ඩෝනෙච්චාම කබරගෝය තලගෝය කරගන්නවා. කබරගෝය කලගෝය කරගන්නවා. ඒක හිතේ තියෙන එකක්. ඒක අටුවාවේ විස්තර කරලා දීලා තියෙනවා මේ ඕකේ අනිත් පැත්ත මේ තමන්ගේ සුන්දර අඹුවත් එක්ක හොඳට ජීවිතය ගත කරනකොට තේරෙනවා මේ අඹුව වෙන පුරුෂයෝ ගැන අපේක්ෂාවක් තියෙනවා කියලා. ඉතින් මේ මනුස්සයා පුළුවන් තරම් කියනවා. නමුත් ඒක බේරන්න බැරි ගතියක්. පස්සේ ඒ අදහස අතහැරලා දානවා. අතහැරලා දාලා මම කැමැති මනුස්සයෙක් එක්ක ඵලයන් කියලා. ඉතින් ඊට පස්සේ මේ මනුස්සයා ෘචිසේ අනිත් පුරුෂයන් එක්ක හැසිරෙනවා. ඉස්සෙල්ලා Tamande ඒක දකින්නකොට චිත්ත පීඩාවක් ආත්ම ආත්ම නිෂේධනයක් තරහක් එනවා. අතහැරියට පස්සේ ඒ මනුස්සයා මොනවා කරුවක්වත් Tamande ඒකේ නිදහසක් ලැබෙනවා. අනේ ඒකෙමත් පෙන්ලා දීලා තියෙනවා මේ යමක් අපි අල්ලගෙන ඉන්න තාක්කල් ඉතින් මේකෙන් කාදාකත් හොඳක් නැහැ අතහැරියට පස්සේ ඒකෙන් ඒ මනස ඒ දේ කරත් කොයි දේ කරුවත් අපිත් එක්ක තියෙන සම්බන්ධය නැති වුණාට පස්සේ මනස මොනව කරත් අපිට චිත්ත පීඩා එන්නේ නැහැ කියන එක ওই කතාවේ පොඩි වෙනසක් තමයි තියෙන්නේ. ඉතින් මේක හරි අමාරුයි දෙවන්නේක් නැතුව මේ ධර්මයේ තේරුම් ගන්න. ඒ ස්වාමීන් දැන් එතන කෝපයක් ඇති කරගත්තේ මම සත් අර බලන් ගියාම යථාර්ථය බැලුවම සත්‍ය බැලුවම මට කෝප ගන්න දෙයක් තිබුණේ නැහැ. මම නෙමේ කෝපසිතුයි මාතුලමන ඇති කරගත්තේ. ඔය ඒකට බාහිර හේතු බලපාලා තිනවා. එනමුත් අර හොයලා බලපු නිසා පස්සේ තේරුම් අරගත්තා මේක හිතු මනාවක් කියලා. ඕකම අනිත් පැත්ත හැරෙන්න පුළුවන්. ඒ දාය ඇත්තටම තව කෙනෙක් එක්ක ගිහිල්ලා තියෙනවා. ඒ මනුස්සයාගේ අහනකොට ඌ කියනවා නෑ කියනවා. එතකොට චපලකම තේනකොට හිත නරක වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා දෙවැන්නේක් අපිට අවශ්‍යයි මේ දේ තේරුම් ගන්න. නමුත් මේ දෙවැන්නගේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ තියෙන රාගයේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇතුලේ තියෙන Taman තුල තියෙන රාගේ මේ ප්‍රශ්නේ තියෙන. ඒ වගේම ඇතුලේ තියෙන අනුසය වශයෙන් තියෙන ද්වේෂය තමයි කාටද කුප්පන්න පුළුවන්. ඒ කිප්පීම සඳහා දෙවෙනි කෙනෙක් ගත්තට තාම දෙවැන්නෙකුට සම්බන්ධ ඇති කරගත්ත දැනුමක් නිසා මේ දැනුම සකන් හැන්නේ. තමන්ගේ ප්‍රියම්බිකාවට සම්බන්ධ කරගන්න. කවදා හරි ඇත්ත එක වහගෙන ඇතුළතින් මේක තේරුම් ගන්න පුළුවන්. දෙවන්නේක් නැහැ. ටෙලිෆෝන් කරන්න කෙනෙකුත් නැහැ. සිද්ධි තුන හතරකුත් නැහැ. තේරුම් ගත්තොත් මේ ඇතුලේ තියෙන ඔද්දල් ගතිය, ඇතුලේ තියෙන මේ ඉද්දෙන ගතිය, කුප්පණ ගතිය කෙලස් කියලා කියන කුප්පණ ගතිය. අනේ කුප්පණ ගතිය තියෙන තාක්කල් අපි කොච්චරක් ලෝකෙට බැන බැන ඉන්නවා. කොච්චර ලෝකෙ මට්ටම් කරත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා කවදා හෝ මේක වියලවල දානකම් අර අපි ආරක දිගටම ඇවිල්ලා තෙතපාන් කරලකට වාතයේ තියෙන විස බීජ අතුල් වෙලා කුණු වෙනවා වගේ කුණු වෙන ස්වභාවය තියෙනවා. ඒ නිසා ඒ කෙලෙස් හඳුනාගන්න කෙලෙස් නැතුව බෑ. සංකේලෙසට ද්වේෂ කරලා බෑ. හැබැයි කෙලෙස් තිබුණා මට බේරෙන්න බෑ කියලා කෙලෙසට යට වුණොත් අපි අපාගත වෙනවා. ඒ නිසා කෙලෙස් එනකොට සූදානම් ශරීරයෙන් ඉඳලා ඒගොල්ල අපිට කරන මේ පෙරලිය විපරිණාමය දැක ගන්න නම් මේකට ආර්ය පරිශ්‍රණය කියලා කියනවා. දැන් අපි මම හිතන්නේ පැය භාගයක් විතර වැඩිපුර කතා කරලා තියෙන කොහොම හරි සීළු දෙනාගේ සහභාගීත්වය නිසා මම හිතන්නේ සාකච්ඡාවේ සජීවිකමක් තියෙනවා. ඉතින් අපි මෙතනින් මේ තවදුරටත් ප්‍රශ්න අහන්නේ ප්‍රශ්න තියෙනවද කියලා මේ සාකච්ඡාව මෙතනින් නතර කරමු. සීළු දෙනාටම තෙරුවන් සරණයි.